සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛූ ඉමමේව කායං යථා ඨිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තීති කෞර්ණී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශ්‍රී රණමෙතිනියාරාම අධ්‍යස්ථානය මුල් කරගෙන මේ වෙනකොට දවස් කීපයක් මේ විදිහේ වැඩසටහන් මේවන්න එළඹිලා පෙළඹිලා කටයුතු කළා. ඒකෙදී අතරමඟදී මේක ක්‍රමික නීතිපතා වැඩ පිළිවෙලක් වඩපත් කරන්න ඕන නිසා ඒ දවසින් දවස කරන ධර්ම දේශනා එකම සූත්‍රයකට අනුව නැත්නම් එකම මාතෘකාවකට අනුව දේශනා මාලාවක් එනිසා දේශනා වලියක් විදිහට පවත්වොත් හොඳයි කියන එකයි අපේ කරුකටු ස්වාමීන් වහන්සේගේ අදහස වුණේ ඒ නිසා අපි සර්වචන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සඳහන් කායගත සති සූත්‍රය ඉදිරියෙන් තියාගන්නවා ඒක මේ සමාන්තර සූත්‍ර කියනවා නම් ඒක සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රේ වාගේ මේ කායගත සති සූත්‍රයත් බොහෝම භාවනාවට සම්බන්ධ එහෙමත් නැත්නම් කියනවා මේ තේරවාද සම්ප්‍රදාය හුවා දක්වන නියෝජනය කරන වටිනා සූත්‍රය. ඉතින් මේ සූත්‍රය අපි මේ වෙනකොට දවස් කීපයක් ගත කරලා තියෙනවා. ඒ අනුව මේ කායගත සති කියන කය අනුව යන සිහිය මේක හෙළ භාෂාවෙන් කියන්නේ කා ගියා සීය. එහිදී ආනාපාන සතිය වගේ එකකින් පටන් අරගෙන ක්‍රමයෙන් මේ කය භාවනා අරමුණක් කරගෙන මේ කයේ විවිධ පැති අනුව එක එකනාගේ චරිත ලක්ෂණ වලට ගැලපෙන විදිහට මතු කර ගැනීමක් තමයි සර්වඥාන්සේ මේක ඉදිරිපත් කරන්නේ. අපි ගිය වතාවේදී මේ දෙතිස් කොටාස වශයෙන් සාමාන්‍යයෙන් අපේ බුද්ධ දෙහිල්ල පොතේ සම්ප්‍රදාන කුල බෞද්ධයා තේරුම් අරගත්ත විදිහට අත්ති ඉමස්මින් කායේ කේසාලෝමානකාදන්තා තචෝ ආදි වශයෙන් ඇත්තවෝ දෙතිස් කොටාස පිළිබඳව අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් එතෙන්දිත් අපි මතු කරගත්තා නැත්නම් අපි ශීපත් කරගත්තා මේ Tamanට මේ ලැබිච්ච පින් කරලා ලැබිච්ච මේ මනුෂ්‍ය ශරීරය নানা ප්‍රකාර විවිධ දේවල් සඳහා යදවීම ලෝකායත වශයෙන් මනුෂ්‍යට අලුතින් කියලා දෙන්න ඕනේ එක එක විදිහකට මේ කාම සංකල්ප එහෙම නැත්නම් විහිංසා සංකල්ප එතන ව්‍යාපාද සංකල්ප වලට මේකයි පාවිච්චි කරන්න ඇති ලෝකේ විශ්යන් අතර ප්‍රසිද්ධයි. නමුත් එවැනි ලෝකයා ඒ වගේ මේ කය පින්කලපු කය විවිධ වැරදි සංකල්ප වලට යොදනා කරද්දී ਸਰවඥාන්සේ කිසි දෙයකට විරුද්ධත්වය හෝ යුද ප්‍රකාශ කරන්නේ නැතුව බොහෝමත්ම ප්‍රනීත වූ ඒ සම්ම්‍ය සංකප්පයකට අනුව මේක බලන පැති පෙන්ලා ඒක නිකන් බොහොම ප්‍රේමිත බොහොම සාන්ත බොහොම ගැළපෙන ගතියකට තිබුණට දාර්ශනික වශයෙන් බලනකොට මේ Tamanට ලැබිච්ච මේ ශරීරය පින්කලපු මේ ශරීරය කුණපයක් වශයෙන් අසුචියක් වශයෙන් බැලීම බොහොම විප්ලවීයයි බොහොමත්ම රැඩිකල් වාදී අදහසක් මේකේ තියෙනවා ඒක අපි ගිය පාර මතක් කරපු එකමයි මම මේ නැවත සිහිපත් කරන්නේ ඒ මොකද අනිකුත් සේරම දේව නිර්මාණ වාදය එහෙම නැත්නම් අහේතුක වාද කතා කරන භෞතික වාද කතා කරන නැත්නම් මේ ශරීරය පුදුම විදියට සුභ නিত্য සුඛ පැත්තෙන් බලලා තමයි මේ ලෝකායත විශ්යන් වලට අපිව රවට්ට ගන්න. ඉතින් ඒකලි වල ඒක උසස් సౌందర్యාත්මක සාහිත්‍යමය හරි මිහිරියාවකට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ පැත්තට කතා කරන ඒ సౌందర్యාත්මක සුඛ සුභවාදී සාහිත්‍යමය පැත්තට කතා කරන්නේ ආගම් පිළිබඳව තරුණ තරුණියන් සහ බාලයන් ඉතාමත්ම මන අපිට ඇදිලා. ඒ මොකද ඒ ආගම් වලින් කොහොමඩක්වත් පෝෂණය කරන මේ ශරීරයේ භූෂණය කරලා විභූෂණය කරලා හුවා දක්වලා අර කියන කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්පට ගිහින්. නමුත් සර්වජන් වහන්සේ වෙනුවට සම්ම සංකප්පයක් වශයෙන් බාල වේවා, තරුණ වේවා, මහලු වේවා කොතනත් සමසේ පවතින මේ දෙතිස් කොටාස එකක්වත් වෙන් කරලා ගත්තොත් නංගුවක් ඇති කරන දෙයක් ආදරය කරන්න පුළුවන් දෙයක් කරඬුක දාලා තැම්පත් කරන දෙයක් මේක ඇත්තේ මේක තියෙන්නේ මැටි කලයකට අසුචි පුරවලා එහෙම නැත්නම් මැටි කලයකට කුණු වෙච්චි මස් පුරවලා ඒ මැටි කඩේ ලස්සන කරන්න පිටින් පිටතර කරා වගේ වැඩක්. ඒ නිතරම මොහොදු වෙන්නේ වාහනේ වෙන්නේ අර ඇතුලේ තියෙන අසුචියම තමයි. ඒ නිසා මේ නව ගුණේ නව දොරින් කාර්ලු ඇකිටින මේ ශරීරයේ ඇති හැටිය අසුභයක් විදියට පූතිකායක් විදියට සුචියක් විදියට දක්වන මේ සරුවචන් වහන්සේට බොහෝ අනිකුත් ආගමික මතවාදී මුලධර්ම මතවාදී අහේතුක වාදීන් දොස් කියනවා. නාස්තික වාදීන් දොස් කියනවා. අනිකුත් හැම ආගමකම මිත්‍ර ශ්‍රේෂ්ඨ වශයෙන් සලකන මේ ශරීරයේට සරුවචන් වහන්සේ අසුචිය බලන්න එහෙම නැත්නම් අසුබය බලන්න දුක් කරනවා කියන. ඉතින් මේ අවුරුදු 2600ක් නිකටම පැවතිච්ච වාදය. දෙකට පැවතිච්ච බුද්ධඝම විරුද්ධව ගෙන ගිය වාදය. නමුත් මේක පිළිබඳ හාස්‍ය උපදවන දේ තමයි එහෙම නැත්නම් මේක පිළිබඳව කල්පනා කරපු බටහිර පැත්තෙන් හිතපු මිනිස්සෙක් නැත්නම් උපත්ති බද්ධා ගන්න නොවි අශුව බුද්ධ ආගම වෙච්ච මිනිස්සෙක් කියපු කතාවක් තියෙනවා. අනිකෝ සෑම ආගමකම මේ సౌందර්ය, සාහිත්‍ය, නීත්‍ය, සුඛ සුභ දේවල් ගැන කතා කරාට ඒ ආගමික සිද්ධාස්ථාන වලට ගියාම අඹලා තියෙන රූපවල යක්කුයි, ප්‍රේතයෝයි, යක්ෂයෝයි, නාගයෝයි, මිනියට කටුයි කොච්චර තිබ්බත් මේ අසුභේ කතා කරන බුදුහාමුදුරන්ගේ දෙතිසක්මා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිත උත්‍රාජානනාංශේ පිටිලා වැඩෙන හැටියට බලනකොට කැත නැතුව මේ අපේ සාසුන් වහන්සේ කියලා කියන්න පුළුවන් අපේ බුදුහාමුදුරුවෝ. ධර්මයේ කතා කරාට මේ දුක්ඛ සත්‍ය ගැන අසුභය ගැන ඒක හරියට වටහා ගත්තට පස්සේ ඒකට ආදර්ශයක් දක්වන අපේ සාස්ත්‍රුන් වහන්සේ මේ පෙන්වන මේ මේ යුගයේ මේ බුද්ධ කල්පේ පහළ වෙච්ච පුරුෂයන් අතර පුරුෂකයකට දැරිය නොහැකි තරම් පුදුමාකාර මහා පුරුෂ ලක්ෂණ සහිත උද්‍රජනanse වැඩ ඉන්නකොට අනිකුත් ඕන පූජනීය ස්ථානවලට ගියට වැඩිය පිරිච්ච ගතියක් ඇති කරනවා. මේක කවුරුත් දකින්නේ. ඔක්කොමලා දකින්නේ මේ කියන ධර්මයේ මේ අසුබ ගැන කතා කරනවා. එන්න අසුචිය ගැන කතා කරනවා. පිළිකුලක් ගැන කතා කරනවා. ඒ නිසා ගුරුමිත්‍රි බණ උගන්වන අපේ ස්වාමීන් වහන්සේ නමක් අපිට කිව්වේ අසුචි අසුචි වශයෙන් දකින්න හිත ඊ타ත්ම సౌందర్యාත්මකයි ඊ타ත්ම ලස්සනයි ඊ타ත්ම ඇත්ත දකින්න මේ අසුචි ලස්සනක් වශයෙන් දකින්න හදන හිත අන්තිම තුච්චයි පහ ඒක කාමයෙන්ම තෙත් වෙලා තියෙන එක ද්වේෂයෙන්ම තෙත් වෙලා තියෙන එක විහිංසාවෙන්ම තෙත් වෙච්ච හිත එනිසා ඇත්ත ඇති හැටියෙන් දැකීම අසුචි අසුචි වශයෙන් දැකීමෙන් අපේ හිත පුදුමාකාර ලස්සන දැනකට යනවා ඒකට විශාල පෞෂත්වයක් ඒ ඒ දෘෂ්ටි කෝණය දැකීමට විශාල පෞරුෂත්වයක් ඕනේ. තමනුත් ඒ කයට තමනුත් ඒ දැක්මට සාක්ෂි වෙනවා. ඕන කෙනෙක්ගේ කය දිහා දකිනකොට ඒකේ තියෙන අසුචිය ඥාන පිරිමි ભેදයක්, තාක් බාල තරුණ මහල් ભેදයක්, බුද්ධ ශරීරය කියලා වෙනසක් ඇත්තේ. අන්නේ විදිහට මේ ශරීරය පිළිබඳව පුදුමාකාර විප්ලවීය දර්ශනයක් ਸਰවචනanse ඇතිකලේ යුග මෙහෙවරක් කරනවා. මේක ගොඩාක් තදින් බලපෑවා නවීන වෛද්‍ය විද්‍යාව. මේ ශරීරේ කපලා මිනිහක් කපලා මේක ඇතුලේ වැඩ කරන දේවල් ඔය කියන විදිය গুপ্ত දෙයක්වත් ඔය කියන විදිය නිර්මාණවාදයක්වත් නෙවෙයි මේක ඇතුලේ තියෙන දේ බැලුවොත් මෙන්න මෙහෙමයි කියලා ඒ කපා වැලීමේ කාය විච්ඡේදන ක්‍රමය එහෙම නැත්නම් මේ විභජ්‍ය වාදය සර්වඥාන්සේ ඉදිරිපත් කරනකොට අනිකු සියලු දෙනාම හිතුවා මේ සර්වඥාන්සේ කොට වරදගත්තා. හැම කෙනා මේ ආගම පැත්තකට දමાવી මේ ආගම කොම් කරાવી මොකද මේකේ අසුචියක් එහෙම නැත්නම් අසුබයක් තියෙනවා නමුත් පුදුමම ආශ්චර්යය තමයි 2600ක් මේක ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට අපි පහුකිරුවේ ගිය වෙසක් 2600 සර්වඥාන්සේ සම්බුද්ධත්වයේ ඊට පස්සේ ඒ වෙනකම් තාමත් මේ විදිහට කය විශේෂ කය විශේෂ තමන්ගේම කය විශේෂ විවිධ පැතිකඩ අනුව බලන එක ඥානවන්තයෙක් කවදාකවත් නරකක් විදියට වැරද්දක් විදියට ඔළුව නරක් වීමක් විදියට දකිනවා. එනිසා ඒක බෞද්ධයෙක් විතරක් නෙවෙයි ඕනම කෙනෙක් සාධාරණ බලන කෙනෙකුට පේනවා. මේක මේ දෘෂ්ටි කෝණයට කාටවත් විරුද්ධව කියලා. දැන් අද අපි ඒ කායගත සතිය සූත්‍රයේ ඊ ගාවට තියෙන පුරුක අර කිම්ම පෙරිලාභයක සර්වචනසේ ඉදිරිපත් කරනවා ඒකයි දවසේ මාතෘකාව වෙන්නේ පුණජපරම් බික්ක වේ නැවතද මහන්නේනවා තව එකක් කියනවා මේ කාය පිළිබඳව තවත් දෘෂ්ටි කෝණයක් කියන්නේ බුදුහාමුදුර සඳහන් කරන්නේ ඉම මේව කාය මේ මේ කායම ඒකට වෙන වෙන ගාඩ යන්න ඕනේ නැත්නම් දිවි ලෝක යන්න ඕන කමකුත් නැහැ කොහොමවත් මේ මනුස්ස ලෝකේ අපිට හම්බෙලා තියෙන මේ මනුස්ස කායම ඉම මේව කාය යථාටිතං යථාපනිහිතං කොහොමද ඒක තැම්පත් වෙලා තියෙන්නේ කොහොමද ඒක හිතලා තියෙන්නේ එතනම ඒක හොයාගෙන යන්න වෙන ගොඩක්වත් ඕනෙත් නැහැ වෙන ඉරියව්වක් ඕනෙත් නැහැ ඕනම ඉරියව්වක ඕනම කෙනෙකුට යථාතිත යථාපනිත ධාතුසෝ පච්ච වේකතු එක ධාතු වශයෙන් බලන්න පුළුවන්. අර කී දෙතිස් කොටස් වල පෙන්වන්න හදන අසුබ පැත්ත, අසුචි පැත්ත, එහෙම නැත්නම් සුඛ සුබ නැති පැත්ත වගේම ධාතු පැත්තට ගියාට පස්සේ ඒක වෙනම විෂයක් විවෘත කරනවා. මේක තන්නේ කර භෞතික විද්‍යාව පෙන්වන්න හදනවා. මේ කාය දේව නිර්මාණයක් නෙවෙයි මේක තන්නේ කර මේ ශක්තිය වලින් හැදිච්ච කලාප වලින් හැදිච්ච ඉන්ජිය වලින් හැදිච්ච මේ ශරීරයේ මොන જાතියෙන් බෙදලා බැලුවත් ඔබේ තියෙන හතර මහා ධාතුන් තමයි. ඒක මේ වෙනකොට භෞතික විද්‍යාව පිළිබඳ ඕනම විශේෂත්වයක් ගන්න දෙයක් තමයි මේ ඝන ද්‍රව වායු සහ තාප අපි ඉස්කෝලේ යන කාලේ භෞතික විද්‍යාව ගන්නකොට අපිට උගන්වන්නේ ඝන ද්‍රව වායු විතරයි ඊට පස්සේ වෙනමම thermal engineering කියලා මේ තාපය හරහා ඇති වෙන වෙනසත් අර තුන ටිකක් එකතු කරලා හතරක් හදුවා. ඔක බුදුහාමුදුරුවෝ කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 2600කට ප්‍රකාශ කරා. ඝන පැත්ත අපි පාඨවි කියන නමකට තමයි සමාන්තරව දක්වන්න පුළුවන්. පාඨවි ඝනයක් විදියට, ආපෝ ද්‍රවයක් විදියට, වායෝ වාචුවක් විදියට, තේජෝ උණුසුමක් නැත්නම් ශක්ති විශේෂයක් විදියට. ඉතින් මේ ධාතු වශයෙන් මේ ශරීරය බැලුවට පස්සේ තමයි ඊටාත්ම ඇතුළත හරවගත්ත දැනුමකින් ඒකට විපස්සනාව කියලා කියනවා. කන්නේටක් ඉස්සරහට ගිහලා තමන්ගේම රූප දිහා බලන්න වගේ හොඳට පෙළ ගස්වන්න ගන්න ලද සතියකින් සමාධියකින් තමන්ගේ ශරීරය දිහා බලනකොට මේක කොච්චර જાතියට බෙදලා බෙදලා ගියත් මේ හතරට වැඩි අඩු කරන්න බෑ. මොකක්වත් මේකෙන් එකතු කරන්න දෙයක්වත් නැහැ මේකත් මේක අඩු කරන්න දෙයක්වත් නැහැ. අන්නේ විදිහට බලන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට එයින් ලැබෙන දැනුම් සම්භාරය කිසිසේත්ම ලෞකික පැත්තට සීමා වෙලා නැහැ. ලෝකෝත්තර පැත්තට සීමා වෙලත් නැහැ. ලෞකික ලෝකෝත්තර පුදුමාකාර දනු සම්භාරයකට ඉඩ ලැබිලා තියෙනවා. ඒක නිසා මේ අද කතා කරන 2012 වෙනකොට ඒක වැව්පිලිරව් දෙන්න පටන් ගන්න තියෙනවා මේ සර්වචන්නාංශී අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ ලෝකෙට හෙලි කරපු මතය. නමුත් අපිට ප්‍රශ්න දෙකක් මතුවෙනවා. එකක් තමයි මේ වගේ සූත්‍රයක් අහුව පළියට සුතමේ ඥාන ලැබුණ පළියට තමන්ගේ ශරීරය මේ හතරකට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. මේක පිරිමි ගඟක්, මේක කාන්තාය ගඟක්, මේක ලස්සන එකක්, මේක කැත එකක්. ආදි වශයෙන් බෙදාගෙන දඟලන මේ සම්මුති සත්‍ය හරහා මේකේ කොයි පැත්තෙන් බැලුවත් මේකේ තියෙන මේ හතරයි කියලා ඒ ධාතු පැත්තට යනකම්ම දැක ගැනීමේ චීන කන්නඩියේ අන්වීක්ෂයේ ඒ ඒ දර්ශන පතය දර්ශන කණ්ණාඩිය කොහොමද ගන්න? දෙක ඒ විදිහට බැලුවට පස්සේ හම්බෙන ආනිසංශ මොකක්ද කියන්නේ. ඉතින් මේ දේශනාව හරහා මම උනන්දු වෙන්නේ එහෙම මේ වගේ මෙහෙම එකක් තියෙනවා කියලා සරුවචනාංශයේ මෙහෙම දේශනා ස්වරූපයෙන් සුත්‍යක් සුත්තමේ ඥානයක් වශයෙන් බෞද්ධ වශයෙන් මේක දුන්නාට පස්සේ අපි කොහොමද ඒක සාක්ෂාත් කරගන්නේ? ඒක සරුවචනාංශේ බොරු කරලා පුරන්නේ කොහොමද නැත්නම් සරුවචනාංශේ ඇත්තයි කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඒ සඳහා අන්වීක්ෂ හෝ දුරේක්ෂ නෙවෙයි සර්වඥංශය පාවිච්චි කරන්නේ චෛතසික දෙකක්. සතිය සහ සමාධිය කියන චෛතසික දෙක. මේ සතිය සහ චෛතසික සමාධිය කියන චෛතසික දෙක අපිට දානීයදී අදාළ වෙන්නේ අනිකුත් මේ සාමාන්‍ය කරන පින්කම් වලදී අදාළ වෙන්නේ නැහැ කියලා කියන්නේ මේක වැරද්දක් වෙනවා මේක අපව කැපෙනවා කියන එක නෙවෙයි. නැත්නම් ඒක ගැන කතා කරන්නේ නැහැ. යම් දවසකට යම් මිනිසෙකුට මේ සතිය සහ සමාධිය අදාළ වෙන්න පටන් අරගන්නේ සීල ශික්ෂාවට ආවට පස්සේ තමයි. ඒකේ පුද්ගලයාට පුළුවන් සමාධි ශික්ෂාව දක්වා ප්‍රඥා ශික්ෂාව දක්වා දියුණු කරන්න. එනිසා යම් කිසි කෙනෙකුට මේ ධාතු මනස්කාරය පිළිබඳ මේ හතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන මේ ශරීරය කියන බුදුහාමුදුරුවෝ පෙන්වන මේ වචනය තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න අස්පනා අපිට දකින්ද සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා ඉනිමඟට පණ්ඩම් තුනක් වගේ ශික්ෂා හික්මීම් කීකරු වීම තුනක් බුදුහාමුදුරු පිළිගන්නවා. ඒ වගේම සුත්තමේ ඥානෙ ඥානෙ චින්තාමේ ඥානෙ භාවනාමේ ඥානෙ කියලා ඥාන තුනකුත් පෙන්වනවා. ඉතින් මේ වගේ සභාවක් ගත්තාම මේ විවිධ මට්ටම් වල ඇත්තෝ ඉන්නවා. ඒ සියලු දෙනාටම මේක මේ තේරුම් ගන්නවා. ඒ වගේම තීරුම් අරගත්ත පස්සේ මේක මට කරලා බලන්න ඕනේ කියන කුසල ඡන්දයක් ඇති කරගන්නා. මේ ඇති කරගත්ත කෙනෙක් මොකද්ද කළ යුතු ප්‍රතිපදාව භාවනා ක්‍රමය කියලා දැනගන්නත් අපිට මේ උපමාන දෙකේ දිගේ ටිකක් යන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් තාමේ සීල ශික්ෂාවට වග වෙලා නැත්තම් ඒකෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා තාම හික්මීමක් අරගෙන නැහැ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප වල කිසිම පාලනයක් නැහැ. පාලනය කිරීමක අවශ්‍යතාවය තේරෙන්නේ නැහැ, වටිනාකම තේරෙන්නේ නැහැ. මොකාට රිතේරෙනවා නම් මේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප නිසා මේ මානවයාට, පරිසරයට, තමන්ගේ හිතට පුදුමාකාර වෙහෙසක් ඇති කරනවා. එන්නේ එන්නේ නමාරුයි. එනිසා යම් ප්‍රමාණයට හික්මා ගැනීම යම් ප්‍රමාණයට කීකරු කර ගැනීමේ වැඩ පිළිවෙල ඉස්සල්ලාම කෙරෙන්නේ මේ සීල ශික්ෂාව තමයි. ඒකදී සීලයක් සමාදන් වෙලා කවුරුත් පටවැව්වට නෙමෙයි, බයට නෙමෙයි, තමා විසින් සීලයක් සමාදන්ව රකින්න. සමාදාය රක්කති ශික්ෂාපදේශු. අන්න එහෙම කරන්න පටන් අරගත්ත කෙනාට ඒ සීලය අරසකිරීම නිසා හිතට ඇති වෙනවා එහෙම නොවුනොත් එන්න තියෙන බය නැතිවීමේ ආනිසංසය. සීල ශික්ෂාවක නැති කෙනා දුස්සීල කෙනා හික්මීමක් නැති කෙනා පුදුමාකාර බයක ජීවත් ඒ බය අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා තමන්න තමන් දෙස් දීම නිසා බයක් ඇති වෙනවා. රට්ටු තමන්න බැනිල්ල නිසා බයක් ඇති වෙනවා. හිරේට විලංගුවට වැටේ නීච කඩුවොත් එimhe දඬුවම් විඳිට වෙයි කියලා බයක් ඇති වෙලා තියෙනවා. මරණින් මත් අපාගත වෙයි කියලා බයක් තියෙනවා. මේ බයෙන් තමයි නිතරම මනුෂ්‍යය පෙළෙන්නේ. ඒ සෑම නිෂ්පාදනයක් අපි ලෝකේ හදලා තියෙන මොන බයේ මතුවෙච්ච ඥානය. ඒ වන් බයක් නැති මනුෂ්‍යයන මොනම නිෂ්පාදනයක්වත් තෝන්නේ ඉන්නේ බොහොම හැම වෙලාවෙම ඉන්නේ නිර්භය. ඒ තමයි සීලෙන් හම්බෙන ආනිසංසය. ඒ නිසා මේ මනුෂ්‍යට විවේකී තියෙනවා. සීල සීල රකින්න කරාට විවේකයක් තියෙනවා කරන වැඩක් කරුවා ඊට පස්සේ තමයි අනුන් දෙද්දී තමන් දෙද්දී කියන කිසියම් ප්‍රශ්නයක් නැත්තේ නෑ ඊට පස්සේ තමයි මේ සමාධි ශික්ෂාවට කෙනෙකුට ඉඩ බෙදා ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ ඊට ප්‍රස්තාව පවා මනුෂ්‍යත්වයේ තව ටිකක් උසස් කරවන ආර්යත්වයට නංවන ඔසවා තබන එක නමුත් එතනදී හොඳට මතක තියාගන්න මේ ඔසවා තබීම කවුරුවත් කරලා දෙන්නේ නැහැ කරලා දෙන්නත් බෑ ඒක තමයි විසින්ම සීල ශික්ෂාව ඉඳලා සමාධි ශික්ෂාවට ගොඩවීම නැත්නම් සීලේ අදි සීලයක් වඩපත් කරගෙන හොඳ ඉන්නේ ඉන්නේ දැන් මේ මේ පොඩ්ඩකට ආපියත් අපේ ස්වාමීන් වහන්සේ අට සීල් වල පිටියා එහෙම නැත්නම් අපි පංච සීල් වල ඉන්නවා ආජීවට්ටම සීල ආදි වශයෙන් සීල් වල තියල තත්ත්වයටපත් වීම ශික්ෂාවේ දියුණුව ඊට පස්සේ තමයි මේ වගේ භාවනා මධ්‍යස්ථානට අවිල්ල භාවනා කරන පැත්තක් ගැන හිතලා සමාධි ශික්ෂාට බහි. අනේ සමාධි ශික්ෂාට බැහිමේදී මේ ධාතු මනසිකාරය ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් වක්‍රව සම්බන්ධ. සමත වශයෙන්, සමාධි වශයෙන් මේ කයේ දෙතිස් කොටස බැලීම අපි එදත් මතක් කරගත්ත විට අසුබ භාවනාව හරහා මේකේ තියෙන පිළිකුල, දුර්ගන්ධය, නොමන හැඩේ අනිව නිසා අසුබ භාවනාව හරහා සමාධියට සම්බන්ධ. නමුත් ඒක තාම ධාතු මට්ටමට බහලා නැහැ. මේක දින දෙතිස් කොටස වශයෙන් තමයි. එහෙම නැත්නම් මේ කොට්ටාස වල වර්ණය කෙසල නිල් වර්ණය, පිඟුවන් වර්ණය, ලොම් වල පිඟුවන් වර්ණය, නියවල තියෙන වර්ණය, දත් වල තියෙන සුදු වර්ණය ආදි වශයෙන් එක එක වර්ණ අරගෙන වර්ණ කසිනේට අභිභායතන කසින වශයෙන් සමත ප්‍රවිෂ්ටයක් තියෙනවා. ඊට පස්සේ එක එක කොටාසක තියෙන මේ වර්ණ ඕ පිළිකුල ඉක්මවලා ගිය විපස්සනාවට පිං ඇති විපස්සනාවට පෙළඹෙන කෙනා මේ එක එක කොටසක තියෙන ධාතු සමය. එනිසා දිතිස් කොටසේ තියෙන කෙස්කත්තු කෙස්වල නිල් වර්ණය තමයි විතක කෙනෙකුට සමත භාවනා ආරම්භ වෙන්නේ. යෝගා ප්‍රසිද්ධ ලංකාවේ ඉතිහාසයේ නිතරම මේ කේසා කෙස් අරමුණු කරගෙන නිවන් දක්වා ප්‍රමාණය සීමා කරනවා. එනිසා සාමාන්‍ය නමක් පැවිදි කරන්න යනකොට පළවෙනි කෙස් රොද කපලා අතේ තියලා මේක කෙස් ලොම් නිය දත් වශයෙන් මෙනෙහි කරන්න කියලා ඒ මෙනෙහි කරන අතරමැද තමයි කෙස් බා. දැන් වගේ ওই සුකෝරෝගී උපකරණ තිබුණේ නෑ ඒ දා කෙස් බානට සමහරට මොට වෙච්ච දැලිපියකින් බානකොට <clears throat> හරියට රිදෙනවා කැපෙනවා. ඒ සියලු වෙලාවකට සාමාන්‍යයෙන් වේ කරන්න තියෙන්නේ කෙස් ලොම් නිය දත් වශයෙන් මානසිකාරයේ තියෙනවා මේක සමහර පින්ඇති ඇත්තෝ ඒ කෙස් මති සමත භාවනාව සමාධිය වඩාගෙන කුරග්ගේ හේව අරහත්තම් පාපුදී කියලා ඒ කර්ම ස්ථානයේදීම රහත් වෙනවා. කීප කීප සිද්ධි සඳහන් කරලා කියනවා කෙස්රොද කපල අතේ තියලා කෙල බාන වෙලාවෙදීම රහත් වෙනවා. හුඟක් කියන ලංකා ඉතිහාසයේ සිද්ධියව අටුව කතා වශයෙන් සඳහන් කරලා තියෙනවා. කෙස්වල මේ වගේ වර්ණය ගන්න පුළුවන් නැත්නම් ඒකේ තියෙන පිළිකුල කේශ කල්යාණය කියලා ඔබ ගත්තට බණ කන බත් එකේ හරි සුප් එකේ හරි ගෙත් ගහක් තිබුණොත් ඒකේ කල්යාණ ගතියක් නෑ ඒකට වක්කාර ගතියක් තියෙනවා කෙස් ගහ පිච්චෙනකොට එන ගඳ ගත්තොත් පුදුමාකාර පිළිකුල් පුලුටු ගඳක් තියෙනවා මේක සමානකට අරගෙන ඊට පස්සේ අද මාතෘකාට සමානව කෙස්වල තියෙන පටවි ගතිය කක්කල ලක්ෂණය ගොරෝසු ගතිය අරමුණකට මේ දෙටි මේ ධාතු කොටස 32 දිගේ යනකොට සමතයට හෝ විපස්සනාට ඉඩයි ඒ නිසා මේක දැන් දැන් අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සමත භාවනා විදර්ශනා භාවනා හරහා සුත්තමේ ඥානයේ චින්තාමේ ඥාන හරහා මේ ਸਰවතනාසිට කිට්ටු කරන්නයි උත්සාහ කරන්නේ. ඉතින් මේකට රසවත් වීම සඳහා කතාවක් කිව්වොත් රජුමා බුදුජාන විශ්වවිද්‍යාලයේ වැඩ ඉන්න කාලේ පෙරම්පුරාගෙන ආපු නැත්තම් එරපින් සහිත පොකුසාජි කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ රජුරෝ කොතල් රජුරුවන්ගේද නෑ මේ හිමිචා රජුරන්ගේ හොඳ යාළුවා මම හිතන්නේ එකට දිසාපාමක ආචාර්යින් වහන්සේලාගේ ඉගෙන ගත්ත යාළුවෙක්. ඉතින් දවසක් පුක්ෂාති රජුරෝ තමන්ගේ අසලති රාජ්‍යයේ රජුරවන්ට තෑග්ගක් කරනවා මුදේම සිව් කසීසලු දෙකක් ඒ තෑගේ උඩලිය ලැබනවා රාජ්‍ය සභාව රැස් කරලා සීළු ප්‍රභූන් මැද මේ මගේ තෑග දිගාරයි. දිගාරලා කරන රජෙක් රජෙකුට දෙන්න වටින බොහෝ සිව් කසීසලු දෙයක් ඉතින් මුලින් සාකච්ඡා සතු පිළිතේවා ඒ තමන්ගර පැරණි නෑ මේ යාළුකම මතක් කරලා ඊට පස්සේ තමයි දැන් මම මොනවද මෙයාට කරන්න කියලා. මෙයාට නැවත ප්‍රාප්ති දානයක් දෙන්නේ කොහොමද? එතකොට කල්පනා වෙනවා මේ අමුද ඥානවන්තයා රජුගේ උගුමාන්තලාවට ගිහලා තඹපත්ති රෝ අකම්පත්ති රෝ කරගෙන බුදුන් ලෝකේ ඉපදුනා කියලා බුද්ධෝ ලෝකෝ පාදෝ කියලා ප්‍රම්පතුරිලි. ඇත්තටම නැහැ ඒ දවස්වල තිබිලා තියෙන චාරිත්‍රයක් අසංක්‍රමයක්ෝ සීල් එකක් තිබිලා නැහැ. තිබිලා තියෙන ඥාන දතර තියලා හපනකොට රත්තරන් පත්තිරුන් තැලෙනවා ඒක කාලයකට ඒක තමයි ඇඟිලි සලකුණු වගේ තියෙනවා. ඉතින් ඒක ලියලා හක්කට දාලා හපලා ඒක සුරේක ගැට ගහලා මංජුසාවක කියලා ඒ මංජුසාවගේ ලියවලු උඩුමහන් තලාවට ගිහිල්ලා සත්මහල් ප්‍රාසාදයේ උඩුමහන් තලාවට ගිහිල්ලා කවුරුත් නැත්තනක මේක දිගහැරලා. ඉතින් අර ලැබිච්ච අමතර තෑග්ග නිසා මේ රජු කවුරුත් නැතිලා බල උඩුමහන් තලාවට ගිහිල්ලා මේක දිගහැරලා ගන්නට බුදුන් ලෝකේ පහළ වුණා කියලා ඇහෙනකොටම ඇඟ කිලි පොල්ල ගිහිනවා. ඒක ලෝකේ හම්බෙන්නේ කලාතුරකින් අහන්න හම්බ වෙන මිහිරි හඬක් ඒ වෙලාවම මිනිස්සු කරාගේ පැවිදි හැබැයි තම බුදු දැකලත් නැහැ ධර්මය අහලත් නැහැ සංඝයා දැකලත් නැහැ ඒ ගමන්ම සත්මහල් ප්‍රසාදයෙන් පහට බැලලා තියෙන්නේ පැවිදිලා කියන අදහස රාජාභරණ ගලවලා ළඟ තියෙන කඩේකට ගිහිල්ලා පාත්‍රයකුයි කහට සිවුරකුයි කරේ දාගෙන දැම්මේ බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා බුදුන් දැකලත් නැහැ ධර්මය දැකලත් නැහැ සංඝයා දැකලත් නැහැ දැන් යනවා Tamange යාළුවගේ රාජධානී දිහාට එහෙ තමයි ඉන්නේ කියලා. පැවිද්දෙක් මේ යන්නේ හැබැයි අර බුදු කෙනෙක්ගේ ආශිර්වාද ලබා පැවිද්දෙක් මේ නමුත් ජීගේ අතට රාජ්‍ය සපක් අතට. බුදුජානනාංශය දැනගෙන මෙයා එන පාර ඉස්සරහට. ඉස්සරහට යනකොට කුක්කුසාති රාජ්‍යරෝ පැවිදිලා එන එක්කනට ගොම්මන වෙලා වැවිලා කරුවලේ යන්න තැනක් නැතුව මේ වගේ විශාල ශාලාවක් දක්ිනවා මැටි වලන් හදන කුඹලෙක්ගේ මැටි වලන් වේලන ශාලාව. එයා ගිහිල්ලා මේ මැටි වලන් හදන එකනට කියනවා මම මේ මගේ චාරික වේදින කෙනෙක් මට මේ රාත්‍රියේ මේක ඉන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මේක පහසුකම් ඇති නම් හිතේට කමක් නැහැ. ඉතින් යා පල්ලතෝ ගිහිල්ලා පැත්තකට මුල තැන්පත් වෙලා රාත්‍රියේ බිම තියාගෙන දැන් විවික්‍රේ ඉන්න දැන් ටික වෙලා ගිහලා පුදුර ජන්මාංශ මෙතෙන්ට. එවිලා ඒ ශාලාවටම ඇවිල්ලා ඒක උඹලා හම්බෙලා අහනවා මම මගියේ ඇවිදින කෙනෙක් මට රාත්‍රිය ගත කරන්න මේ ශාලාව දෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මෙහෙමයි මම දැන් කෙනෙකුට පොරොන්දු වෙලා ඉන්නේ. ඒ අත්ත කැමති නම් මේ අත්ත පිටට කමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළ ළඟට ගිහලා ආර සංඝයා වහන්සේ අවසන් කියනවා මේ මමත් ඇවිදින කෙනෙක්. ඔබතුමාගේ අවකාශයත් විරුද්ධත්වයක් නැත්නම් ගෙහිමියා මේක හිතේට කමක් නැහැ කියනවා. මට අවසර දෙන්න. ඉස්සරහට ප්‍රශ්නයක් නැහැ මම වරුවේ මේ ගමන යනවා මමත් ගොඩ වෙච්ච එක නා හිතයට කමක් නැහැ කියනකොට බුදුහාමුදුරන්ට මේ පුතා දදිව කතා කරන යාළුවා කියන අදහසින් මේ පරිදි හම්බෙච්ච දෙන්නෙක් නේ යාළුවා කියන අදහසින් බුදුරජාණන් හොඳටම දන්න මේ මිනිසයා මේ බුදුහාමුදුරගෙන් පැවිදි වුණාට බුදුන් දැකලා නැහැ ධර්මය අහලා නැහැ සංඝය අහලා නැහැ ටික හැන්දා වෙනකොට බුදුජාන් වහන්සේ මේ මනුස්සයන් අහනවා මම බණ ටිකක් කිව්වොත් අහන්න කැමති. නිකන් අපි දෙන කතා කරමුද කියලා අහනවා. කියලා කියනවා නේ මම මේක දන්නේ නැහැ මම තේරෙන්නේ නැහැ මම අහගෙන ඉන්නම් කියලා. ඒ කියන කියන වෙලාවට යාළුවා කියලා තමයි කටි උත්තර දෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මෙයාට ධාතු විභංග සූත්‍රය තමයි දේශනා කරන්නේ. ඊපස්සේ කියනවා මේ ශරීරය ඕනනම් ධාතු හතර වශයෙන් බලන්න. එහෙම නැත්නම් ආයතන හය වශයෙන් බලන්න. එහෙම නැත්නම් 18 ආකාරයෙන් බලන්න. ආදි කියලා විස්තර කරලා දෙනවා මේ ධාතු අතර විදිහට බලන්න කොහොමද? යනකොටම මෙයාට තේරෙනවා මේ පොඩි කෙනෙක් නෙවෙයි මේ කියලා. මේ විස්තරදී අහගෙන ඉන්නකොට තේරෙනවා මේ පොඩි කෙනෙක් නෙවෙයි කියලා. කොහොමද මේ මේ ධර්ම කොටාසය ඒ නොදුටු ගුරුවරයාගෙන් ශාස්ත්‍රීය මානසිකේ ලැබුණට පස්සේ ඒ පුකුසාජි හාමුදුරනේ විශාලම ලාභේ බාරපත් ලැබලා ධන ගහලා වැඳලා කියනවා අනේ මට තමා වෙන්න ඕනේ මම දැනගෙන හිටියේ නෑ මම ඔබ වහන්සේ වෙන්නේ නෑ ඉස්සෙල්ලම මේ කතාව යන්නේ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා ඔබතුමා කවුද කියලා. ඒ කියනවා මම පාටබහුව පැවිද්දෙක්. කවුද සාස්ෘණ වහන්සේ මම දැකලා නෑ මේ සරුවත්යන් වහන්සේ නැත්තම් ගෞතම කියලා කෙනෙක් බුදු වෙලා ඉන්නවා එයා. ඒසහන දැකලා තියෙනවද නෑ. එයාගේ බණහලා තියෙනවද නෑ. එයාගේ පැවිද්ද ගත්තේ ගුරුවරයෙක්ද නෑ. ඒ ටික අහලයි බුදුරජාණන් වහන්සේ දැනගන්නේ සාතික් කරගෙන බණ ටිකක් කියන්නේ. ඊට පස්සේ යාට තීරණ පටන් අර ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ මේ ධාතු නමස්කාරය කරපු විස්තරේ මේක මෙයා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ කියලා දෝත් දුන් දීලා වැඳලා කියනවා අනේ මට තමා වෙන්න මම දන්නේ නැතුවයි මේ යාළුවයි කියලා කිව්වේ මම බලනකොට ඔබතුමා විනයෙන් තමයි පැවිදිලා තියෙන්නේ. එතෙන්දී සර්වචනන්සේ සඳහන් කරනවා මේ සූත්‍රයේ අවසානයේට එනකොට උපසාදී යම් කිසි කෙනෙක් තමන් කරපු වැරද්ද වැරද්ද වශයෙන් අරගෙන දැනගෙන සමාව ඉල්ලනවා නම් මැත්තේහි සංවර වීම සඳහා එතන තමයි ශාසනයේ දුදුලන තැන. ඒ තමයි සජීවී ශාසනය කියන්නේ. ඒක තමයි සජීවී ධර්මය කියලා කියන්නේ. තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ආයති සංවරය ගැන මැත්තේ මම හැදෙන්න ඕන කියන අදහසින් ඒ සමාව වැරද්දට සමාව ගන්න එක තමයි අන. ශාසනයේ පණ කියන්නේ එතනයි. ඒ නිසා විශාල ආදර්ශයක් මේ ඇති කෙරුවේ නොදැනුවත්කමින් වර්ධිලා තියෙන ඊට පස්සේ දැනගත්තකම කියලා වැදලා සමා වෙනවයි කියලා බුදුජානසේ ඒකත් විශාල සිද්ධියක් වඩපත් කර ගන්නවා ඉතින් ඒ යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ අතරමහා ධාතුන් පිළිබඳව කායගත සති සූත්‍රයෙන් පිටතනකින් කර්ම ඉගෙන ගන්න ඒ මධ්‍යමනිකායේම ධාතු විභංග සූත්‍රයේ මුදුම ලස්සන අස්සන්ට ඒ කුසාති ශ්‍රමණයාට සර්වඥාන්සේ දේශනා කරනවා ඒකෙදී ඒ දෙතිස් කොට්ටාසවලින් පළවෙනි 20 කේසා ලෝමනකාදන්ත තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිද්දවත්තං හදයන් යකන යකං කිලෝකම් අප්පාසං ආදි කියන පළවෙනි 20ම අටවි කොට්ටාස වශයෙන් සර්වචන්සි පෙන්. ਉਹ අල්ලන්න පුළුවන් ගොරෝසු ගතියක් තියෙනවා. ඝන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ සෙම්මන් පිත්තං සේදෝ මේතෝ ආදි වශයෙන් තියෙන 12 ආපෝදාත කොට්ටාස වශයෙන් පෙන්වයි. වැගිරෙන ගතිය තියෙනවා. සෙම පිත මල මුත්‍ර සඳ මිදුළු වසා වගේ දොල් වැගිරෙන ගතිය නිසා මේ දා මේ ශරීරයේ මේ ධාතු 32ක් වශයෙන් මේ අසුචි අසුබ කොටස 32ක් වශයෙන් ගත්තකේ පළවෙනි 20ම පඨවි ධාතු වශයෙන් ඊගාවට 12ක් ආපෝ ධාතු වශයෙන් තුන ඊට අමතරව වායෝ ධාතු වශයෙන් ආස්වාස් ප්‍රසවාස වාතය උද්දාන වාතය අදෝගම වාතය කුච්චිචා වාතය පොට්ටිචා වාතය කියලා වාත කොටස හයක් මේකට එකතු කරනවා ඊට පස්සේ තේජෝ කොටස වශයෙන් එක දාවුන හත් දාවුන ආදී කරන්නේ උණ ඇති කරන එක පාචක තේජෝ ධාතු වශයෙන් කැම පිසවන දී අන්තික මේ ශරීරයේ තියෙන හැම සෛලයක්ම නිතරම මෝරමින් තියෙන පණ තියෙන ශරීරයක ඒ උෂ්ණයක් පවතිනවා ජීව ජීවිත උෂ්ණය කියලා ඒකත් අනිකසලා හතර කොටසක් තියෙනවා එතකොට ධාතු වශයෙන් බලනකොට කොටස 32 නෙවෙයි 42ක් ඉතින් මේකදී සාමාන්‍ය කෙනෙකුට තර්කයේ අනුව තර්ක ඥානයට අනුව මේ සුතමේ ඥානය දාලා අවශ්‍ය නම් Taman ටික පරීක්ෂා කර ගන්න පුළුවන් මේ අසුබ වශයෙන් බලපු මේ කොටස පටවි ආපෝ කියන කොටස වලට වායෝ තේජෝ කියන එකක් දාගත්ත පස්සේ 42ක් වශයෙන් තියෙනවා. ඒක නිසා අපි ඕනම චිත්තක්ෂණයක් ගත්තොත් භාවනා කරන හෝ වේවා නොකරන හෝ වේවා ඥාන හෝ වේවා පිරිමි හෝ වේවා පැවිදි හෝ වේවා උපවිදි හෝ වේවා බෞද්ධ හෝ වේවා බෞද්ධ හෝ වේවා මේ 42කින් එකක් විඳ විඳ තමයි ඒකක රංගනයන් විඳින්න තමයි අපි ගත කරන්නේ නමුත් අපි කොච්චර අවිද්‍යාවකද ඉන්නේ කියනවා අපි කොච්චර මෝහයකද ඉන්නේ කියනවා අපි කොච්චර මුලාවකද ඉන්නේ කියනවා අපි Tamange ශරීරයේ මතු කරන මේ ආපෝ වශයෙන් තේජෝ වශයෙන් පඨවි වශයෙන් වායෝ වශයෙන් දක්වන කොටස් කෝ දෙතිස් කොටස් හෝ 42ක් කොටස් ගැන නෙවෙයි කල්පනා කරන්නේ අල්ලපු gedර මිනිසයා ගැන නැත්නම් Tamange ප්‍රේමවන්තයා ගැන නැත්නම් Tamange හතුර ගැන ඒ ධර්මතම අවුරුදු 100ක් ජීවත් වුණා බුදු උපදේශයක් ලැබුණ තමන්ගේ කය දෙතිස් කොටස වශයෙන් හෝ කුණප වශයෙන් හෝ ධාතු වශයෙන් කවදා කිසිම කෙනෙක් වැරදිලාම සලකන්නේ සලකන්නේම බාහිර. අදා කාලිකම අපේ හිත තියෙන්නේ බාහිර. ඉතින් සමේ දෙතිස් කොටස වලට හෝ ධාතු කොටසට යනකොට අර බාහිරේ බලබලා හිටපු හිත බාහිරාවලෝකණයට ගිය හිත පළවෙනි වතාවට අන්තරාවලෝකණයට වැටෙනවා. ජනේලයක් කරගෙන එළිය බලබලා හිටපු මිනිස්සයා කාමරේ ඇතුළේ බලනවා වගේ Taman Tamanගේ ශරීරය සාක්ෂියක් කරගෙන කාය සාක්ෂි කරගෙන මේකේ තියෙන අසුබේ හෝ ධාතු වශයෙන් බලන්න පටන් මේකෙන් ඇති කරන විප්ලවයට කියන්නේ හැබෑ වෙනස එහෙම Tamange ශරීරෙට හිත දාපු ගමන් නැත්තම් මම දැන් මෙතන ඉන්නවා කියනකොට මේ ඉන්නවා කියන වචනේ තුල තියෙන්නේ මේ මොකක් හරි එකක් ගොජ දාන ගතිය. මේ මොකක් හරි එකක් කිස්මතු කර වෙලා තියෙන ගතිය. ඒකට අපි කොච්චර අකමැතිද කියනවනම් අපි කොච්චර මඟහරවන්න හදනවද කියනවනම් අපේ ගෙදර ලොකු ටෙලිවිෂන් ගෙනත් තියාගන්න. ලොකුලා පත්‍ර ගෙනත් තියාගන්න. ගොනාක් නවකතා ගෙනත් තියාගන්න. ගොනාක් සංගරා ගෙනත් තියාගන්න. මේක දකින්න වෙනවා කාරව බල බල ඉන්න. එහෙම නැත්නම් මේක ඇතුළේ විස්තර බලන්න වෙනවට අල්ලපු ගෙදර එක්කනාගේ විස්තර බලන්න. හතුරෙක්ගේ විස්තර බලන්න. ප්‍රේමවන්තයෙක්ගේ විස්තර බලනවා මිස කවදාකවත් මේක ඇතුළට එන්නේ. ඉතින් මේ ලෝකයක් ඒකටම සීහිලා පැහිලා මම ගොඩාක් තමන්ගේ යකට හිත ගන්න නැතුව බාහිරයට විහිදුව ගන්න පුළුවන් මිනිස්සු පෝසත් මිනිස්සු කියලා කියනවා. නම් සර්වඥාසික පැත්තෙන් බලනකොට සියල්ල අන්ධකාරයේ සිද්ධ වෙන්නේ කවදා හෝ ආලෝකේ පහළ වෙන්න නම් කවදා හෝ ඇති ඇති දකින්න නම් කවදා හෝ මිනිසෙක් වෙන්න නම් කවදා හෝ මනුසාත්ම භාවයෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්න නම් මේ ඇතුළට හිත නැමිල්ල වෙන්නේ. ඒ සමත භාවනාවේ විදර්ශනා භාවයේ වෙනස තමයි සමතේදී හිත බාහිර අරමුණක් ගන්න. සම්මුති අරමුණක් ගන්න. විපස්සනාවේදී අද්දකිය හැකි අත් විදිය හැකි අස්පනා පිට අරමුණක් ගන්න. ඉතින් මෙන්න මේ සම්දිස්ථානයේදී සමත විදර්ශනා වශයෙන් තියෙන සම්දිස්ථානයේ ආනාපාන සති භාවනාව පමණ සමථ විදර්ශනා දෙකටම දොරයි. සර්වතනාංශයේ විසින් උගන්වන ලද මේ ආනාපාන සති අරමුණු පමණමයි සමත දොරත් විපස්සනා දොරත් විවෘත කරලා තමන් ගෙනාපු ක්‍රමයේ හැටියට මෙදිරියට යන දොරයි. ඒසා ලාංකිකයා මේ ආනාපාන සතියේ කොහොම ගරුභාවනීය චිත්තයට හදලා තියෙනවා. ඒ අනුව අපි බලමු පොදුවේ මේ වගේ වැඩසටහනදී ආනාපාන සති භාවනාවේ යන කෙනා සමත පැත්තේ හෝ විපස්සනා පැත්තේ කොහොමද ගැඹුරේ වශයෙන් මේ මේ ධාතු මනස්කාරයේ තේරුම් ගන්නේ අපි අද උදේ වාඩි වෙන වෙලාවේදී කෙටි උපදේශ පන්තිදී මතක් කළේ තමයි මොකට පටල වාඩි වෙලා හොඳට තමන්ගේ කයට මම දැන් මෙතන ඉන්නවා කියලා හිත ගන්න මේ හිත ගැනීමෙන් කරන්න හදන්නේම බාහිරින් නන්දත්තර වෙලා තිබුණ මේ හිත මේ ශරීරයේ සකතන කරලා පහසුවට වාඩි කරවලා සමබර කරලා සහැල්ලු කරවලා එතෙන්ට හිත ගන්න ගන්න උත්සාහ. එතකොට ඉන්නවා තේරෙනවා. මම දැන් මෙතන ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නවා. ඉඳිනවා ඔව් ඉන්නවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් කායෙන් හරි ඇව්වොත් එහෙම හොඳට පටල වාඩි කරලා ඒක විනාඩි කීපයක් ඉන්නලා මේ ඉන්න බව මේ ඉඳගෙන ඉන්න බව කොහොමද වැටහෙන්නේ කියලා කොහොමද අත්දකින්නේ කියලා කොහොමද අත් විඳින්නේ කියලා මේ ප්‍රශ්නේ කාටවත් තේරෙන්නේ සපිල උත්තර දෙන්න දන්නේ නැහැ රූපය බලනකොට නම් අපි දන්නවා පාට දැක නිල් පාට දැක රතු පාට දැක හතරසල දැක කෙලි දැක දැක සද්දයක් අහුණා මේ නන්දමාලනි මේ අමරදේව කියයි නැත්නම් ආර්යයා කියයි මේ කියයි ඔක්කොම සද්දවලට නම් වනම් කියනවා. ගඳක් විද්දන මේක සුවඳක්ද ගඳක්ද කියලා හොඳ ලස්සනට කියනවා. රසක් විද්දන මේක මොන කෑමද කියලා කියනවා. පහසක් විද්දන මේ බින්දපු පහසට ආධාර කරපු බාහිර වස්තු ගැන කියනවා. මොනවාක්වත් දෙන්නේ නැතුව රූපත් නැහැ, සද්දත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ. බෝතන හිටපන් කියලා කියලා ඇහුවොත් මොකක්ද අත්විඳින්නේ කියලා අපේ භාෂාවේ කිසිම තැනක නෑ මේක විස්තර කරන්න වචන. මොකද අපේ භාෂාව තියෙන්නෙම බාහිර විස්තර කරන්න බලන්න. නිසා භාෂාව කියන්නේ මන්මත් කරන දෙයක්. නිසා සමහරතනක කියනවා භාෂාවෙන් කවදාකවත් සත්‍යයක් කියලා දෙන්න බෑ. නමුත් සර්වඥයන්සේ පාවිච්චි කරේ භාෂාවම තමයි. මේ යම් ප්‍රමාණයක් කරනකන් تعلق කරගෙන යනවා භාෂාව. ඊට පස්සේ භාෂාව අසරණ වෙනවා යම් තැනක වාඩි වෙලා මම දැන් මෙතන ඉන්න බවට, මැරිලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට, නිින්ද ගිල්ලා නැති බවට මොකද්ද ලැබෙන අත්දැකීම? මොකද්ද ලැබෙන අත්විඳින්න කියලා අහුවොත් ඒක අස්වාභාවික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේම අහනවා වෙන පැත්තකින් කිසිම බාහිර සංඥාවක් නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නොදී ඇතුළට ගියන් පස්සේ මම කියන්නේ කවුද කියලා මම කියන්නේ කවුද කියලා 100 100ක් මේකට අවධානය යොමු කරලා අහුවොත් එimhe ප්‍රශ්නේ ප්‍රශ්නෙම නතර කාටවත් බෑ මම කවුද කියන එක දැනගන්න මෙහෙම භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අරමුණු වලින් අයින් කරලා සෝෂේ වාඩි වෙලා ඒකටම හිත යොදලා මේ ප්‍රශ්නේ අහලා උත්තර කෝක වෙතත් මුළු අවුරුදු 100ක් 120ක් ඉඳලා ලෝකේ තියෙන සියලු අත්දැකීම් ඉඳලා හෝ මරණ චිත්තක්ෂණයේ හෝ කායින් ඇරුවොත් උඹ කවුද කියලා කවදාකවත් තමන් තමන්ගෙන් අහගත්තේ නැති ප්‍රශ්නයක්. අපි වුණ ජනාධිපති කවුද කියලා අපි අහුවනම් වෙන කෙනෙක් ගැන අපිට ඉතිහාසයේ භූගෝලයේ දිග පළල ඔක්කොම කියනවා. මම තමන් කවුද කියලා අහුවොත් ඇතුළට ගිහිල්ලා අපි අනාථයි අපි අසහනයි. මේ තමන් කවුද කියන බලන එකට ඉස්ලාම මේ මම දැන් මෙතන ඉන්නවා ඒත් එක වහගෙන ඉන්නවා මොකද්ද මේක වෙන්නේ කියලා බලන්න පටන් අරගත්තා ඒක නිකන් සීමා කරන්න බැරි විස්තර කරගන්න බැරි අත්දැකීමකට එනවා. නමුත් මේ කෙනා ඥානවන්ත නම් ඒ කෙනා මේ කියන මේ පැලේ හොඳයි මේක කළ යුත්තක් කියලා දන්නවනම් අර සාක්‍යයක් තියෙනවා මගේ හිත නන්නත්තර වෙලා නැහැ. මෙතන ඉන්නවා හැබැයි. මම දැන් මෙතන ඉන්නව නමුත් මේක කියන්න බෑ. මේක වචනෙට නගන්න බෑ. මේක සංනිවේදනය කරන්න බෑ. නමුත් ඉන්න බාට Tamanට Taman සාක්ෂි වෙන එක ද කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට සපේල උත්තර දෙන්නේ. මගේට රූප බලනවා නෙවෙයි සද්ධාහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි පහත ලබනවා නෙවෙයි. මෙතන මේ මොහොතේ ජීවත් ඉන්න. ඉඳගෙන ඉන්නවා. මේකම ටික වෙලාවක් ඉන්න පොඩ්ඩක් තත්ත්වයක් ගැන අපි හිතමු. රූප පෙන්වන්නේ ඇත්තේ කොහොමද? සද්ද නැත්නම් ගඳක් දෙන්නේ නැහැ ආවට ගඳක් නැහැ. කටින් කතා කරන්නේ නැහැ කෑම කරන්නේ නැහැ රස බලන්නේ නැහැ. ඉඳගෙන ඉන්න පහස තේරේ සමහරවට වාඩි වෙලා ඉන්නයි කියලා. එහෙම නැත්නම් හිතට හිතවිලි දාන්න යන්නේ නැහැ ප්‍රාර්ථනාවක් නැහැ චේතනාවක් නැහැ සංස්කාරයක් නැහැ. මේක අමාරු තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් අත්දකින්න පුළුවන්. ආන්නේ මතක් වෙන ටික වේලාවක් හිටියොත් පිටින් අරමුණු දෙන්නේ නැතුව හිත ඇතුළට නැමුණොත් අන්තරාවලෝකනයක් වුණොත් අභ්‍යන්තරාවරණයක් අභ්‍යන්තරට හැරුණොත් ඒ හිතේ පුදුමාකාර සංවේදීකමක් ඇති වෙන පටන් ගන්නවා. ඉන්න සත්‍ය බලාපොරොත්තු වෙන වගේ සත්‍ය හොයන්න යනවා. හිතෙන් රූප බල හදාගෙන හරි බලනවා. හිතට හිතවිලි හදාගෙන හෝ මේ අවස්ථාවට ආහාර සපයා ගන්නවා. ඉඳගෙන ඉන්න වේදනාව හෝ අල්ල ගන්නවා. ආනේ විදියට බලන්නේ නැතුව ඒව ඔක්කොම පරිබාහිර අරමුණු වශයෙන් නැතර කරන හිතියොත් ඉන්න බවට වර්තමානයේ ඉන්න බවට නැතුවම බැරි. නයිසර්ගේම හම්බෙන එක තමයි මේ හුස්ම පිටා. වායෝ පොට්ටබ්බ ධාතු කියලා මේකට කියනවා. රූප බලනවත් මේ සද්ධාහනවත් මේ ගන්ධරස පහසක් නෙමෙයි පහසක් තමයි. පහසක් තමයි මෙන්න මේ වායෝ පොට්ටප ධාතුවේදී මේ පණ නල කියලා කියන්නේ හුස්ම ටික කියලා කියන්නේ ප්‍රාණී කියලා කියන්නේ මෙන්න මේකට හේතු වෙන මේ වායෝ පොට්ටප ධාතුවේ දෙපැත්තක් තියෙනවා යෝගාවචරය විසින් තේරුම් ගත යුතුයි. එකක් තමයි හිතලා බලෙන් ගන්න හුස්ම අනිත් එක තමයි කරබනිනකොට ඉබේ වැටෙන හුස්ම. මේකදි මේ ධාතු මනස්කාරය මතු කර ගන්න ඕ භාවනා ඉක්මන් කරන්න කියලා හයියෙන් හුස්ම ගන්න ගියොත් ආයාස කරන්න ගියොත් නබෝ වේලාවක යෝගාවචරයට ඉසේකක් වෙනවා. ඔළුව තෝන් තුන බර වෙන්න පටන් ගන්නවා. ඉගෙන හොඳටම විශ්වාසය වැඩි ක්‍රමයි. ඒ වෙනුවට යෝගාවචරය ඉබේ වැටෙන හුස්මට යන්න ඇරලා මේකට කලකොල ගතිය ඇති කරන්නේ නැතුව කෝඩු ගතිය ඇති කරන්නේ නැතුව යන්න ඇරියොත් ඒ වායෝ පොට්ටප්ප ධාතුව තමයි මේ හතර මහා ධාතුන්ගේ ඉස්සල්ලාම සර්වචනාසේ අල්ලන්න පුළුවන් ඇල්ලුවොත් හොඳයි. ඒකට තමයි බණ කියලා කියන්නේ. ඔකට තමයි ආනපනසති භාවනා කියලා කියන්නේ. ඉතින් මෙතෙන්ට යනකම් මේ පට බේරගන්න එක. මෙතෙන්ට මේ සාංශුද්ධ මෙතෙන් යනවා කියන එක එසේ මෙසේ පිනක් ඇති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සද්ද නිසා, වේදනා නිසා, හිතවිලි නිසා, ඉඳගෙන ඉන්න වෙලාවක් නැති නිසා, මේ උපදෙස් නොලැබීම නිසා, මේක කෙරුවොත් නිවන් ලැබෙයිද කියලා දන්නේ නැති නිසා, ඒක පිළිබඳ සැක නිසා নানা ආකාරයෙන් අපි මේ හිත gedere ඉන්න දෙන්නේ නැහැ. හිත ඇවිල්ලා මේ වායෝ පොට්ටබ්බ ධාතු අල්ලන්න දෙන්නේ අපිට පේනවා ඊට වැඩිය රසයි රූප බලන. ඊට වැඩිය සතයි සද්දාහන. ගන්ධ රස පහරින මේ ඉඳගෙන ඉන්නවට වැඩිය එහෙම ඇවිදිනේ කියලා මේකට පුදුමාකාර අඩදබර කංකරච්චල් ආරවුලේ කින්ස සමානට යෝගාවට හතර සැරයක් වාඩි වෙන්න වෙනවා 10 15 සැරයක් වාඩි වෙන්න වෙනවා හරියටම පිට ඇවිල්ලා මේ වායු පොට්ටබ්බ ධාතුවට නැත්නම් මේ ආනාපාන සතියට ඇවිල්ලා මුණ පුරුණ දාලා ඉන්නවා කියන්නේ මෙතන ඉන්න කට්ටියට බොහෝ විට මේ මම හිතනවට වැඩිය ලෝක ජනතාවකට එක බලන්න ඊට වැඩි ප්‍රතිශතයක් හිත නැති සමාට ආනාපානිය අහුවෙන්නේ. නමුත් මතක තියාගන්න මේ ආනාපානිය අහුුණයි කියලා කියන්නේ හරියට මේ මේ නගරේ ඉඳලා අර නගරට යන්න ඉන්ටර්සිටි බස් එකක් හම්බුනා වගේ අතරමැද නතර කරලා කෙලින්ම නිවනට යන මහත. ඒ නිසා ධාතු මනස කාර්යකන විස්තර කියන්නේ ඉස්සල්ලම කියතකි දැක්කන අහුණා යම් තැනක වාඩි වෙලා පටලයින් කොට ආනාපානිය. ඒකට සලකන්න ඕනේ නිවනට වගේ. එහෙම නැත්නම් අපේ සිංහල භාෂාවෙන් කියනවා මේ ලෝකේ කරගත්ත මේ ජීවිතේ කරගත්ත මේ දාර්ශනික කරගත්ත ලොකුම පින කියලා හල්කන එකයි තියෙන්නේ. මේක එක හුස්මකට වෙන මොකක්වත් නැතුව හුස්මට මොනට මොන දාලා ඉන්න පුළුවන්කම ජීවිතේක කරගන්න පුළුවන් ඒ චිත්තක්ෂණය කරනවා උපරිම කුසල. මේකට කියනවා ක්ෂණ සම්පත්තිය. මේක නියෝජනය වෙන්නේ වර්තමාන හිත තියනවා කියන එකයි. මම දැන් මෙතන කියන එකයි. මම දැන් මෙතන කියනකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තත් ඇත්ත. මැරිලා නැති බව දැනගත්තත් ඇත්ත. නමුත් ඒකේ ලස්සන ස්වර්ණමය නිමිත්තක් තමයි අරමුණක් තමයි ලකුණක් තමයි හුස්ම ටික. මේ හුස්ම ධාතුමන චකාර පැත්තේ ධර්මචර්ය විස්තර කරන්නේ අතන ධර්මචර්යක විස්තරයට අටුවාව සපයන්නේ මේකට කියන්නේ වායෝ ධාතුවේ හැපෙන ගතිය. එනිසා මේ හුස්ම දිහා අපිට හිතනවා නම් බලන්න පුළුවන් මොනට මොන දාලා ඉන්න පුළුවන් කියලා. ඒ යෝගාවචරයට මේ හුස්ම රැල්ල ඇවිල්ලා නාස්පුඩු පුරවාගෙන හැපිගෙන තෙරපීගෙන යන තැන මේ හැපීම දුරාරගන්නේ අතුරු වගේ. ඒස ස්වභාවික හුස්ම රැල්ල නැරලා ශරීරිකවම ඉnderලා තමන් ඒක දිහා බලාන ඉන්නේ මේ වායෝ ධාතුව ඇවිල්ලා හුස්මි ඇතුළේ හුස්ම පිටේ හුස්ම කොතනද තර කොතනද වදී? හරියට ඒතන අල්ලගෙන මේ ඇතුල් වෙන හුස්ම තරවීම, ඇපීම, ඒ පිට වෙන හුස්ම ඇතුල් වීම තරවීම පිට කියලා සාංශුද්ධ මේක දැක ගන්නවා නම් දැන් ධාතු මනසකට කිට්ටු කරන කිට්ටු කරන තමයි යන්නේ. සමහරකට උදරේ පිම්බීම ඇකිලි වශයෙන් මේක ප්‍රකට වෙනවා. එතනක් තියෙන වායු කොටහක ධාතුවමයි. ඒකට ආනාපානි කියන්නේ ඒකට පිම්බීම ඇකිලි බව. සමහර ගුරුන් භාවනාව කියලාත් කියනවා. මේ දෙකටම මුල් වෙන්නේ ස්පාය පොට්ටප්ප ධාතුව. එතින් දිකිලේට එක වචනයක් තියෙනවා. ආනාපාන සති භාවනාව සමත විදර්ශනා දෙකටම දොරාගෙන අතර පිම්බි මැකිලි භාවනාව අනිවාර්යෙන්ම විපස්සනා තමයි. මේක සමාජලාට මේ දැනුම උපදිනකට ඇත්තේ නෑ. මොකද මේක චාන්සුද්ධි කියලා නැති නිසා. ඉතින් ඒක නිසා උදරේ පිම්බීම හැකිලිම අහු වෙනවා නම් ඒ යෝගාවචරණ එකෙන් සමතයක් ඇති කරන්න බෑ කෙලිම විපස්සනා කරන්න. උනාස්කාග්දේ හෝ උතලේ හෝ ආසව ප්‍රසවාස වැටෙනවා නම් ටික වේලාවක් යාට කරගෙන යන්න වෙනවා දැනගන්න මේක සමතයකට වැටෙන විපස්සනාකට වැටෙන. මේකේ තව පොඩ්ඩක් මම විස්තර කියන්න මේක තමයිලට වාක් සිච්චුම් වැටෙන සාත පැටෙන්නේ නැති වෙනත් කියලා තියෙනවා නමුත් වටා ගන්න පිටසක් ඉන්නවා. මේ හුස්ම රැල්ල නම් වැටෙන්නේ ආනපනිය ආනපනේ වටහා ගැනීම පැතිකඩ තුනක් තියෙනවා. ආනපනේ හිත ගිය බව දැනගන්න පැතිකඩ තුනක්. එකක් තමයි මගේ හිත <coughs> සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලි ආනාපානෙ තියෙන්නේ කියලා ඒ හුස්ම ගන්න බව අස්පනා අපිට පේන එක හිත හිතෙන් ගිය බව දැනගන්න එකත් ආනාපානෙ තියෙන බව හොඳ ලකුණු. හොඳ සාක්ෂියක්. දෙක තමයි මේ උස්කරල්ල වදින්නේ වම්නාස්පුඩේද දකුණුනාස්පුඩේද උඩුතොලේද නැත්නම් නාසයක්ල තියෙන නැම්මේද උඩුවේද පපුවේද කියලා මේ හුස්මේ ස්පර්ශය වායු පොට්ටප ධාතුව ස්පර්ශ කරන තැන දැකගන්නේ කාට අරකටම තව විස්තරයක් අරකටම තව සුවිශේෂී විස්තරයක් ඒ නිසා හැපෙන තැන දැකීම මේ පොට්ටපේට හැපීම දැනගන්නකේ සු ඉස්සරහයයි භාවනා කරලා පුරුදු අයත් නම් මේක කියනකොට Tamante ඒක අත්දැකීමෙන්ම දැක ගන්න පුළුවන්. ආධුනිකයෙක් ටිකක් සැර වැඩි වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් මම ඉස්සරහට යනවා. මේ විදිහට හුස්මේ මම මගේ හිත තියෙන්නේ මගේ හුස්ම වදින්නේ අසවල් තනයි කියන එක හොඳට තේරුම් ගත්ත එකට තව එකක් තියෙනවා. තව එක ක්‍රමයක් තියෙන මේක අල්ලගන්න ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. මේක අන්තිම සීතයි. අතුරට ගන්න හුස්ම මේක පිට වෙන හුස්ම නෙවෙයි. අතුරට ගන්න හුස්ම නෑ. ඒක පිට වෙන හුස්මෙන් දන්න මේක අතුරට ගන්න හුස්ම නෙවෙයි පිට වෙන හුස්මයි කියලා හරියට මේ දෙක වෙන් කර ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ යෝගාවචරය අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න හදන ධාතු මනස්කාරය තමයි. වෙන විදිහට කියනවා නම් ඒ යෝගාවචරය අනිවාර්යයෙන්ම විපස්සනාට බලන්න. හරියට මට හම්බ වෙලා තියෙනවා ඒක සාධාරණයි. හැපෙන තැන ඌ එන්නේ නෑ. ආශ්‍රය ප්‍රසවාසයේ වෙනස හුවෙන්නේ නැහැ හුස්ම ගන්න බව දා. ඒත් භාවනාව හොඳයි. හැබැයි යා බොහෝමත සමතේට බලන්න. යා සමත් සමාධිය පැත්තට බලන්න. අර 13 වෙනි කාලේ අහුවෙන්නේ නැහැ. ස්පර්ශය හුවෙන්නේ නැහැ ආශ්‍රය ප්‍රසවාසයේ වෙනස හුවෙන්නේ නැහැ. ඉතින් එයත් මේ නුසුදුසුක වෙනවා නෙවෙයි. නමුත් සමතේ හරහා යන්න පුළුවන් ආනාපාන සමත වශයෙන් බලන්න. මේ පැතිකඩ තුනම අහුවෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රසනාවට කියලා ගුරුවරයෙකුට වශයෙන් කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මෙන්න මේකෙදි මේ හැපෙන තැන අහු වෙන එකක් ආසර්වසසේ වෙනස ඉතාමත්ම සූක්ෂමයි, ඉතාමත්ම දක්ෂව වැදගත්ම දේ විදිහට විස්තර කරන්න යන කෙනකට අනිවාර්යෙන් විස්තර කරන්න වෙන ධාතු මනස්කාරය හරහා තමයි. මේ හුස්ම ඇතුළට ගන්නකොට සීතල පිට වෙනකොට උණුසුමයි කියනවා ඔය තේජෝ ධාතුව ගැන තමයි කතා කරන්නේ. මේ හුස්ම ඇතුළට ගන්නකොට මට නිකන් දූවිල්ලක් ඇතුළට එන්නා වගේ කුඩුකුඩු වගේ වැටෙනවා. පිට වෙනකොට මේ පාන් පිටි කහ පිටි නැත්නම් දූවිල්ලක කුඩුකුඩු යනවා වගේ වැටෙනවාකුත් තියෙනවා. මට ඒකේ තියෙන ගොරෝසුකම තියෙනවා. සමහර වතුරක් පැක්කරෙන්නා වගේ රුමාලයක් යනවා වගේ තියෙනවා. සමහර වාතයක් යනවා වගේ තියෙනවා. මේ විදිහට මේ ආශ්‍රව ප්‍රසස් දෙකේ වෙනස අපි කතා කරන්න තියෙන එකම භාෂාව ධාතු මනස්කාරය විතරයි. ඒ නිසා ඒ බුරු භාවනා උගන්වනකොට පිම්බීම ඇකිලිම හෝ ආනාපානෙදී හැකිතා දුරට යෝගාවචරය අතගාල කර උනන්දු කරවලා කියන පුදුමතන මේ ආශ්‍රව ප්‍රසස් දෙකේ වෙනස දක ගන්නා සුළු විදිහට දැකලා ඒක ගුරු රැටි කියන්න පුළුවන් නම් මේක තමයි ධාතු මනස්කාරය තමන්ගේ ජීවිතයට සම්බන්ධද ඉදිරියට යනවාද කියලා දැනගන්න තියෙන ප්‍රධානම ශිෂ්‍යයර දැනගන්න පුළුවන් ගුරුවරට දැනගන්න පුළුවන් ප්‍රශ්න. හැබැයි මේ ටික බරපතල වැඩි නිසා බොහෝ දෙනෙක් භාවනාවට බය වෙනවා. ඉන්සා කියනවා මේක නොදැක්කයි කියලා භාවනාවට නුසුදුසුෙක් නෙවෙයි. වෙන කොච්චර දුක කරමකේ. එනත දවසේ මාතුකාව ධාතුමනසිකාරය නිසා මම මේ ටික මතු කරේ ආධුනික යෝගාවතර එක දවසක් භාවනා කරා. පරියන්ක සාර්ථක එක දවසක් භාවනා කරත් එයා මේ සියල්ල කපාගෙන ගිහිල්ලා මේ ධාතු මනසකාරී කියන මාතෘකාවට කිට්ටු වෙනවා. මේ ශරීරයේ තියෙන තෙතිස් කොටස නෙමෙයි මේ බලන්නේ. ශරීරයේ තියෙන ධාතු මනසකාරී නෙමෙයි මේ ආනාපාන කියන මේ තාම පුංචි සංසිද්ධිය ඇතුලේ තියෙන හතර මහා ධාතු බලනවත් නෙමෙයි පේන්නේ. හිතාගෙන ගිහිල්ලා අල්ලගන්න හදනව නෙමෙයි විතර කරනකොට ඉබේම එන්නේ තෙම තමයි. මෙන්න මේකේ දක්ෂ වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ යෝගාවචරයට තේරෙනවා එක හුස්මක් එක දිගට මොහොත මොහොතල බැලුවට වැඩි හුස්ම දෙක තුන හතර බලනකොට මේ ධාතුන්ගේ හැඩතල ධාතුන්ගේ රංගන ධාතුන්ගේ විෂමතා හුස්ම දෙකක සමාන නැහැ එක හුස්මක පේන ස්වරූපෙ නෙවෙයි ඊගා හුස්මක පේන්නේ නමුත් මෙච්චර විස්තර නැතුව දුර ඉඳගෙන බලන් හිටියොත් පේන්නේ විනාඩි ගාණක් භාවනා කරා එකමයි පේන්නේ. ධාතුමනසකාරය පෙර භාවනා කළ අකුරුද්ද ඇති. සුත්ත විඥාන හොඳට ඇති. තීක්ෂණ බුද්ධිමත් කෙනාට නබෝ වේලාවක වැටෙනවා මේ ධාතුමනසකාරයට ඥානන් හිත ඒක උස්මි මුලින් මැදට සමානයි මැදින් අගට සමානයි ආස්වාස ප්‍රසවාසයට සමානයි ආස්වාසෙන් ආස්වාසයට සමානයි ඒක පුදුමාකාර වෙනස්කම් තමයි. පිළිකුල් සංසින්න කාලේ කියනවා මේ ධාතුන් මේ විදියට ශක්ති ප්‍රමාණය මුරගාලා මේ අනිත්‍යතාවය පෙන්නද්දී මනුෂයා කොච්චර ගොරෝසුද කියනවා මනුෂයා කොච්චර ඕලාරිකද කියනවා නම් මේ මනුෂයාට හුස්ම දෙක වෙනස දක්වන්න බෑ බලන්න කියන සමානයි කියන ඒ මොකද බලමු නැති නිසා තීක්ෂණයේ යොදපු නැති නිසා යොදන්න යොදන්න ආසන්න වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න මේ ධාතුන්ගේ ಗುಣ ක්‍රියාත්මක වෙන්න බලනකොට ඒක පේන්නේ නිකන් සුනාමියක් වගේ. ඒක පේන්නේ ගිනි කන්දක් වගේ. ඒක පේන්නේ මා ජලගල්මක් වගේ. ඒක පුදුමාකාර විස්තර වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඕනට වැඩි වුණොත් ධාතුමනස්කාරය වැඩි වුණොත් යෝගාචර මුළු ඇඟම කරකෙන්න පටන් ගන්නවා. යෝගාචර මුළු ඇඟම රත් වෙන්න පටන් ගන්නවා. යෝගාචර මුළු යන්නම සීතල වෙන්න පටන් ගන්නවා. යෝගාචර මුළු යන්නම ගැහෙන්න දඟලන්න පාලනය කරගන්න බැරි වුණා වගේ වාහනේ කරන වාහනේ වලක වැටෙනවා වගේ ආශන්තරවකදී අවපාතනයකටපත් වුණා වගේ පාරට ගැසෙන්න පටන් ගන්නවා. ඒ හරියට මේ ආනාපානී කිනාර එක තැනක හිත හොඳට හොඳට සතිමත් වෙලා හොඳට සමාධිගත වෙච්චාම මේ වෙනස්කම් දකින්නකොට හිත කොච්චර ඒකත් එක්ක සම්පත් වෙනවද කියනවනම් මුළු ශරීරෙම ප්‍රතික්‍රියා කරන ප්‍රතිචාර දක්වන. නිසා සමාජයේ ධාතුමස්කාර ගුණ පාලනයෙන් තොර වෙච්චම බය හිතෙන විදිහට ඇඟ නැලවෙන්න පටන් ගන්නවා. දඟලන්න පටන් ගන්නවා. මේ හැම නැලවිල්ලකම වෙන්නන වායෝ ධාතුවේ සෙල්ල. හැම තදගතියෙම ශරීරය පෙන්වන්නේ ආනපානෙ හෝ මුළු කයෙන් තේජෝ ධාතුවේ ලක්ෂණ. හැම පිඩු කිරීමකම පෙන්වන්නේ ආපෝ ධාතුවේ ලක්ෂණ. හැම බඩගතියකින්ම හැලු ගතිය පෙන්වන පටවි ලක්ෂණ. නමුත් යෝගාවචරය කියන්නේ මගේ ඔළුව බර වුණා. එහෙම නැත්නම් අතරත් වුණා. ඒක කියවන්නේ සම්මුතිය හරහා වුණාට පරමාර්ථ පැත්තෙන් බැලුවොත් මේ තමයි ධාතුන් ඇවිල්ලා තමන්ගේ භාෂාවෙන් තමන් ආපු බව දක්වන ලකුණු. යෝගාවචරයා කුමරු කුමරි සැපයන්ගේ යෙදිච්ච නිත්‍ය සුඛ සුභ පැත්තේ ඉන්නවනම් මෙයා කියවන්නේම ඔළුව කරුණා අතරත් වුණා කන හෙල්ලුණා ආදිවාසී සම්මුතිය දාලා කතා කරනවා. ඉතින් ඒකම කමකා සුද්ධ කරන කියන භාෂාවෙන් ගුරුවරට හොඳට තේරෙනවා. මෙයා දහතු මනසිකාට ඇවිල්ලා කතා කරාට මෙයා ඒක දාගන්න හදන්නේ දකින්නේ සම්මුති පැත්තේ. ඉතින් ඒකට කියනවා හොඳයි ඔබ වෙන්න දෙන්න මේ කට කන නැහැ කියන්නේ නැතුව තද වෙන බව උණුසුම් බව උණුසුම් ස්වභාව උණුසුම් ගති වශයෙන් දැක්කන අර කටකනාශය කියන පැත්තක දාලා මේ තද බව මේ උණුසුම් බව මේ කම්පන චංචල බව මේ ස්වභාවයේ ඥාන පිළිම ගම කොහෙවත්ම නැහැ. ඒ ස්වභාවයේ ඇතුළත පිටත කියලා වෙනසක් නැහැ. නිසා අපි ඒකට හරිම බය. අපි ඒව සම්මුතියට දාලා කතා කරාට උන්ට භාවනා කරන එකට තේරෙන්න පටන් ගන්නවා. ගුරු උපදෙස් ලැබෙනවා නම් තේරෙන්න පටන් ගන්නවා මේ ධාතු පෙන්වන්න පටන් ගත්තට පස්සේ ධාතු ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ සම්මුතියට දාලා මේක පස්සට අදින්න නැතුව ඒකේ ස්වභාවය දකින්නවා. ඒකේ ගතිය දකින්නවා. ඒකේ භාවය දකින්නවා. දැක ගන්න තරම් යෝගාවචර පරිත්‍යාගශීලී නම් මේ යෝගාවචර කියන ආනාපානීය ස්වභාව ලක්ෂණ දකින්න. පිම්බීම ඇකිලිම ස්වභාව ලක්ෂණ දකින්න කියලා. වම කියනකොට දකුණු කියනකොට ඒ තද ගති, හැලු ගති, මෙලෙක් ගති, උණුසුම් ගති, සිසිල් ගති ආදී ගති භාව ස්වභාව දකින්නයි කියන්නේ. මේක භාවනා උසාදෝම උසස් තත්ත්වයක්. භාවනා දියුණු තත්ත්වයක්. සමහරවිට මේක පළවෙනි දවසේම හම්බ වෙනවා. හම්බ වෙලා හරියටම ගැටේ ලියාගෙන යනවා. තව සමහර මේක හොයාගෙන ඒකට භාවනා කරන්න ගිහිල්ලා අමාරු වෙනවා. තව සමහර මේක වැඩි වෙලා දරා ගන්න බැරුව අවුල් කරගන්න. ඉතින් එතනදී ගුරුරෙක් ළඟ ඉඳලා ඒක විස්තර කරලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු කල්‍යාණ මිත්‍රත්වයක් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ යෝගාවචරයට මේ තමන් අත්දකින්න දේ වෙච්ච හැටියෙන් ගුරුරට කියන්න බැරි කමයි ප්‍රශ්නේ. එතෙන්ට යටකන් sannivedanaya වුණා නම් මේ භාවනා කළ මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආස්වාසය කරනකොට මොන මොන ධාතු ලක්ෂණ මතුවෙනවද ප්‍රසවාස කරනකොට මොන මොන ධාතු ලක්ෂණ මතුවෙනවද කියලා හරියටම ඒකට එල්ල කරලා බලනවා නම් බුදුජානකේ සහතිකයක් දෙනවා කදාවත් අවුරුදු 7කට වැඩි භාවනා කරන්න ඕනේ තමන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා හතක් මොනෙත් නෑ හයකවත් පුළුවන් කියලා අන්තිම දවස් හතක් ඇතුළත නිසා මේ ධාතු මනසකාර පිළිබඳ හොඳ ප්‍රබුද්ධ විසිතුරු විස්තර සහිත විස්තරයක් කරපු මහසිසාරද ස්වාමීන් වහන්සේ මේ 7 දවසේ භාවනා 14 දවසේ භාවනා ඉදිරිපත් කළේ මේ මේ කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට මොකද පින් තියෙන මිනිස්සෙක් නම් අවශ්‍යතාවය තියෙනවනම් මේ ධාතු වශයෙන් Tamange පිම්බීම ඇකිලි මහානාපානේ බැලුවොත් දවස් 7ක් යනකොට පැහැදිලි වෙනසක් ගන්නවා. ඔක්කොටම නෙවෙයි කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට ගන්නවා. ඒ සඳහා ඇති පිට තමයි ඉස්සෙල්ලා මේක අහලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමන් කරපු අත්දැකීම එක මේක චින්තාමය ඥාන දාල ගලප ගන්න ඕන. අනිත් දවසේ පරියන්කට යනකොට දැනගන්න ඕනේ මම මොකද්ද බලන්න ඕනේ. අසර් ප්‍රසවාස මතුරු මොකද්ද බලන්න. අර කරදරයක් නැතුව සක්මන් කරන්න පුළුවන් මොනවද මොකටද බලන්න. මනස්කාරය යොදන්න. ඊට වෙඩි තාමත් වැදගත් දේ තමයි ඒ දැකපු දේ ගුරුවරයාට වාර්තා කරන අනික දැක ගැනීම සඳහා ගන්න දෙයට අපි සංඥාව කියනවා. වාතයේ තියෙන උණුසුම් ගතිය අපිට හඳුනා ගන්න පුළුවන් සංඥා කරනවා. සීතල ගතිය. ආසස්පසස්. හැප්පෙන ගතිය. ගැස්සෙන ගතිය. ද්‍රව ගතිය. নানা ප්‍රකාර වචන කියනවා. මෙන්න මේකයි කමඨාන් සූත්‍ර කරනකොට කිව යුත්තේ කියන එක ඒක ඉතින් ඇත්තටම කියනවා නම් භාවනා කරන එකනගේ දෝෂ නෙවෙයි කමට හඳින ගුරුරයාගේ දෝෂය. ගුරුරැච්චර සාංශුද්ධිය කියලා දුන්නත් අර මිනිස්සු භාවනා කරන්න ගිහිල්ලා ලෝකේ තියෙන දේවල් කතා කරගෙන ඉන්නවා මිස අරමුණ මොකද්ද? හිතේ යෙදුවේ මොකේද? අත්දැකීම මොකද්ද කියලා කියාගන්න බැහැ. එචා භාවනා කරන එකන විශේෂ විපස්සනා කරන කෙනා නම් මේ ධාතු ගුණ භාව ස්වභාව අච්චත්ත ලක්ෂණ සබහව ලක්ෂණ සලක්ෂණ පෞද්ගලික ලක්ෂණ, නෛර්ගික ලක්ෂණ වශයෙන් මේක අටුවාචාරින් වහන්සලා පුදුමාකාර වටිනාකමක් දීලා තියෙනවා. තමන් අත්විඳින දේ කිලින්ම අත්විඳින දේ කියා ගන්න පුළුවන්. ආනිවිතර ධාතුමංස්කාරට ගියොත් ඒ මිනිස්යාට මුළු ජීවිතේම මෙතෙක් පිළිපු සියලු විනෝදාංශ වලට වැඩිය මේ ආස්වාසය තුල ආස්වාදයක් ලැබෙනවා. ප්‍රසවාසය තුල ආස්වාදයක් ලැබෙන මිනිසයා හැබ්බැහි වෙන්න පටන් ගන්නවා අඩු ගන්න දවසට එක හුස්මක් ගන්න. මෙන්න මේ ධාතුන් දැක ගන්න ස්වරූපේ කරා. එක හුස්මක් බලපගෙන හැබ්බැහි වෙනවා දෙකක් තුනක් විනාඩියක් දෙකක් තුනක් පැයක් දෙකක් තුනක් විදිහට විගට බලනකොට 100 200ක් විශ්ල කරන්න කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකේ කරන්න තියෙන ඉහළම පින්කම සිද්ධ වෙනවා. ඒකත් විනාඩියක් කරනකොට ඉතින් දෙක තුන හතර කරනකොට පුදුමාකාර ජව කැවීමක් සිද්ධ වෙනවා කස කැවීමක් සිද්ධ වෙනවා කොච්චර දුරට යනවද කියනවනම් ඒ මොහොතේ ධාතු මනස්කාර වශයෙන් ආස්වාද ප්‍රසආද පින්බීමක් කැවීමක් වමක් දකුණක් කරන වැඩ දකින්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්සු ඇස් දෙක අරලා බැලුවා වෙනතන භාවනාවෙන් පිටත බැලුවා දකින්න දකින්න හැමතැනම පේන්න තියෙන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතු උච්චරම තමයි ඒක නිසා කුසහකි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ච ධාතුරෝ යම් පුරුෂෝ මේ මිනිස්සේ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි අවකාශ ධාතුවයි විඥානය. විඥාන මොකක්වත් නැත්නම් ගෑණිය කියලා වෙනසක් නැත්නම් නෑ පිරිමේ කියලා වෙනසක් නැත්නම් පැවිදුණයි කියලා වෙනසකුත් නෑ උපවිදුණත් කියලා වෙනසකුත් නෑ නිවන් දක්කයි කියලා වෙනසකුත් නෑ බෞද්ධ උණයි කියලා වෙනසකුත් නෑ අබෞද්ධ උණයි කියලා වෙනසකුත් නෑ මේක විශ්වගත සත්‍යයක්. ච ධාතුෝ යම් පුරුෂෝ මේක දින ධාතු හයක් තමයි මේ ධාතු වශයෙන් මේ දකින පටවියාපෝ තේජෝ වායෝ ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති ශරීරයකද බාහිරයේද කියලා ඒ ධාතුන් දන්නේ නැහැ මම ඉන්නේ මගේ මේ ධාතු තේජෝ ධාතු තියෙන ගෑනු ඇඟක පිරිමි ඇඟක ගසක ගලක ගංගාවක කියලා ධාතුන් වල නෙමෙයි අපි තමයි ඒක බදා ගන්න හදන්නේ මේක මගේ වායෝ ධාතු මේක උඹේ වායෝ මේක උඹේ ආපෝ ධාතුව මේක මගේ ආපෝ ධාතුව කියලා තමයි ඔය රෝහිණී ගංගා දෙපැත්තේ ශාක්‍ය කෝලිය වංශික ගහගත්තා. ඒ ගම දෙක පොදු මෙලා ගන්න බැහැ. අන්දක් තියෙනවනේ පටවි ධාතුව බෙදා ගන්න වෙලාව මේක අපේ දේශ සීමාව මේක උඹලගේ දේශ සීමාව කියලා මරණකම් ගහගත්තා. ඉතින් මහ පොළොව බඩබඩගෙන hina වෙනවලු මේ යක්කු මේ පොළවේ ජීවත් වෙනකම් මේ පොළව බදා ගන්න බැරුව මටල මටල රණ්ඩු කියලා දෙපා වේලි බඳගෙන ගියාට මරණ වෙලාවට ඉතුරුනේ කාටත් අඩි 6ක පළක් විතරයි. ඊට පස්සේ ආයෙපදිලා ආයෙත් පොළොට ගන්නවා. මහ පොළොව බඩ බැඳගෙන hina වෙනවලු මේ මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ තියෙන තකතිරුකම ගැන හතර hina වලින් එකක් තමයි මහ පොළොව hina වෙන එක. මේ ජීවත් වෙනකම් මේ පටවි ධාතුව බෙදා ගන්න පෙරෝ දඟලන දැකලා. ආපෝ ධාතු බෙදා ගන්න බැරුව දඟලන දඟලීටි. තේජෝ වායෝ ධාතු බෙදා ගන්න බැරි දඟලීටි. ඒක හොඳට තේරෙන අඩු ගන්න මේ ධාතුන්ට ඇතුළත පිට කියලා වෙනසකුත් නැහැ. පණ ඇති පණ නැති වෙනසකුත් නැහැ. ඥාන පිරිම වෙනසකුත් නැහැ. නාම රූප වශයෙන් බලනවා නම් manussකම. manussකම අපි කොච්චර නැති කරගෙන තියෙනවද මේ මේ එක එක දේවල් ධාතුන් වලට ආලවට්ටම් දාලා නන්දාලා කොච්චර ගැටුම් ඇති කරන්නේ කියලා. යම් කිසි කෙනෙක්ගේ දහක මට්ටමට භාවනා කරලා දිනුනා නම් දැක ගන්න පුළුවන් නම් අජත්ත පටවි ධාතු බහිද්දා පටවි ධාතු පටවි ධාතු රේවේසා. රාහුල පුංචාම්දුරණ බුදුහාමුදුරු කියන රාහුලේ මේ ඇතුළත පටවි ධාතු කියලා එකක් තියෙනවා. බාහිර පටවි ධාතු කියලා තියෙනවා දෙකම එකක්. පටවි ධාතු වල නෑ જાතියක් ජම්මයක් වෙනසක්. පටවි ධාතු පටවි ධාතු. ඉතින් ඇතුළත පටවි ධාතු එක විදිහකට සලකනවා, බාහිර පටවි ධාතු තව විදිහකට සලකනවා. Tamanට ඔය විදිහට කරගන්න බැරිචම කනගාටු වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න අපි මොන જાතියෙන් සලකුවත් පටවි ධාතු ක්‍රියාත්මක වෙන්නේ එකම හේතු නියමයකට. හේතු නියමයක කාටවත් වෙනස් කරන්නේ. ඒක බුදුහාමුදුරන්ටත් වෙනස් කරන්නේ. අපිට තියෙන නියාමයේ අඳුරගන්න එක විතරයි. නමුත් මේ විද්‍යාවයි මේ ආර්ථිකයයි මේ දේශපාලනයයි මේ සමාජය කරන්නේ දැන් මේවා වෙනස් කරනවා. අපිට පුළුවන් වෙයි කියලා මේ ධාතු වෙනස් කරලා අපිට සැප ලබා ගන්න පුළුවන්, මේ දුක් ලබා ගන්න පුළුවන්, මේ වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා අවුරුදු 300කට වැඩි අපි මේ තාක්ෂණය හරහා පිටිපස්සේ ගිහිල්ලා කාලා තිනවා. බුදුරජාණන්සේ පැහැදිලි වෙනසක් කරුවා අබ්බමල් වේනුවක වෙනසක් කරන්න බෑ. ඒවා කර්ම ශක්තියට වැඩ කරන්නේ ඒවා ඍතු නියාමයට වැඩ කරන්නේ ඒවා චිත්ත නියාමයට වැඩ කරන්නේ ඒවා ධර්ම නියාමයකට වැඩ කරනවා මනුස්සයා කැසපට ගහ ගන්න නෑ මම ධාතු වෙනස් කරනවා අරද කරනවා මේක කරනවා පොඩ්ඩක් එහෙම කරන්න පුළුවන් පස්සට දැමීමක් විතරයි වෙන්න තියෙන්නේ වෙන්නේ ධාතු මනසකාරයට ගියා නම් තවත්තනන්ත පෙන්න පුළුවන් අද ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයන්ට වැඩිය බුදුන් ලෝකෙට සාමදායි පරිසරයට සාමකාමී හිතට සාමකාමී මේ ධාතු හරහා බුදුමාකාර විදිහට මේ අනිත්‍ය තේරුම් ගන්නවා. ඒක කිසිම කෙනෙකුටම අයින් කරන්න ඒ ධාතු වැඩ කරන එකම ඍතුණියක්. ඒ ඒ දේ වෙනස් කරන්න හදලා අපි විඳින දුක් මේ ගඟ උඩට හරවන්න හදනවා. ඉර හැන්දෑවට පායන්න කතා කරනවා මේ නිසා අපි කොහෙදෝ යන මේ irtumiyana අපේ ඔලොමල කමට වෙනස් කරන්න ගිහිල්ලා පුදුමාකාර දුකක විඳිනවා බුදුරජාණන් කියන්නේ මේ මේ විදියට වෙනස් වෙන සුළු මේ වෙනුවට මේ තරම් දුක් දෙන දෙන ඕ මේ ධාතුවට කිසිම ආත්මගතියක් නැත්තේ ඒක ආත්මේ භාවයෙන් ශූන්‍යයි ඒක ආණ්ඩුමණ්ඩ කරන්න පුළුවන් ගතියක් නෑ. මේක අනුන්ටයි දෙයක්. මොන්නේක දැනගත්ත දවසේ පිළිවන් ගන්න. එහෙම නෑ මට ඕන විදිහට මම මේක කරන්න ඕනේ. මේක සැප පිණිස තියන්න ඕනේ. ඒක හෙල්ලෙන්න දෙන්න නැතුව මේක අල්ල ගන්න ඕනේ කියලා කියන එක මේ හුලම් බලන්න හදනවා වගේ. නිසා ධාතුමනස්කල තේරුම් ගන්න තේරුම් ගන්න මේ මිනිස්සයා ලද චිත්තක්ෂණයේ සෝසී ජීවත් වෙන අමශක කදාකත් මේ ආස්මාලික හදන්න යන්නේ නැහැ. ආතතින් නිවන් බඳින්න යන්නේ ඉතින් ආස්මාලිකා හදන තැන ඉඳලා අහසට එනිවන් බඳින තැන ඉඳලා මේ ධාතු මනසකාරය දක්වා යන ගමන සමහර විස්තර කරනවා මේ මානවගේ පරිණාමයේ ඉතුරු අඩුව කියන. මානවය අවුරුදු 40000ක පරිණාමයකට ඇවිල්ලා මේ දේ තේරුම් ගන්න තරම් ශ්‍රේෂ්ඨ මනසකට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ත්‍රිසනුම් විදියට මේවා වෙනස් කරන්න ගන්නවා. මේකට යටත් වෙලා මේක අනිත්‍යයි මේක නිට්ටය කරන්න බෑ මේක දැඟලුව දුකයි ඒ නිසා මේ දුක මට අයිති නෑ මේක මානුෂිකව කරන්න බෑ කියලා තේරුම් ගත්තොත් අර අවුරුදු 40000 කිසි හිර වෙලා තියෙන පරිණාමය සංසගේ ඊගා පින්නේ පු탁 තන තන ඉඳලා ආර්ය தත්තර තමයි බුද්ධත්වයේ දක්වම තලු කරනවා නමුත් අපි මේ සම්ප්‍රදාන කුල බැල්ම තිසා අපි තාමත් මේ පටවියාපෝ තේජෝ වායෝ මගේ පාන්නට ගන්න ඕනේ. පටවියාපෝ තේජෝ මට සප්පින්ස තියෙන්න ඕනේ. හතුරට දුක පිණිස තියෙන්න ඕනේ. මගේ කට්ටියට සප්ප පිණිස තියෙන්න ඕනේ කියලා පුදුමාකාර මේ ඍතු ගුණය පිළිබඳ හැඟීම නැති නිසා, චිත්ත නියාමයේ පිළිබඳ හැඟීම නැති නිසා මේ ගන්න දුක ලෝකෝත්තරම නෙවෙයි ලෞකික වශයෙන් සපක්. එනිසා අපි පොඩි උන්ට උගන්වන්න තියෙනවා යමක්. ඒ පොඩි උන්ට උගන්වන්න ඕනේ මේ මනුස්සකම හම්බෙලා තියෙන මේ කයේ තියෙන මේ ධාතු හතර තේරුම් ගන්න. දෙතිස් කොටස තේරුම් වුණොත් විශ්වවිද්‍යාලය යනවත් අගනුවරට යනවත් රට යනවත් ඕනේ ගියත් කමක් නැහැ මේක දකින්න. මත් මේක දකින්න තෝ මොනවද දැක්කත් ඇති වැඩේ මොකද්ද කියලා බැලුවොත් ඉන්ද්‍රජාලක සඳහන් කරන මේ ලෝකායත දැනුමට අපි මේ දඟලන දඟලිල්ල නිසා වෙන්නේ මොකද්ද මේක බලා ගන්න තියෙන වෙලාව නැති වෙන එක විතරයි. ඒක බලා ගන්න වෙලා නැහැ. මම මේ ළඟදී දවසක ගිහිල්ලා සාසන ආරක්ෂක බල මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා. අනේ අපි මේ දහම් පාසල් දරුවන්ට අවුරුද්දකට දවස් 3-4ක් එක තැනකට ගිහිල්ලා එක තැනක කාණ්ඩ බොණ්ඩ ටිකක් දීලා දා භාවනා කරනවා. ඒ මොකද මම දහම් පාසල් ගිය කෙනෙක් ඉඳලා. මම දාන ගරු කරනවා මේ දහම් පාසල් ලැබුණ අභ්‍යා ආభాසයට. ඉතින් ඒක කියවෝ සාමාරක්ෂක බලමණ්ඩලේ බොහෝ මුගත් ස්වාමීන් වහන්සේනමක් කියනවා මේක කරපු ස්වාමීන් වහන්සේලා පුදුමාකාර මානව දයාවකින් කැපවීමකින් මේ යෝජනාව කළා තුන නමුත් මේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය බුද්ධිය නැති කෙනෙක් වෙන්න ඇති දැන් එකම දහම් පාසල් දරුවෙකුට වරුවක්වත් වෙන් කරන්න බෑ. දවස් හතරක් තියා වරුවක්වත් වෙන් කරන්න බෑ කියන මේ වගේ භාවනා වැඩ. ඒ තරම් ඉගෙන ගන්න. ඒ තරම් ටියුෂන් යනවා. කොහෙද මේ ධාතු මනසිකාරය අමතක කර වෙන වල්බූත කර ඒකේ දරුවට කිව්වොත් මේ gedara වලින් ධාතු මනසිකාරයට වරින් ගියේ ගුරුවරයා කැමතිත් නෑ අම්මා කැමතිත් නෑ කවුරු කැමතිත් නෑ ඉතින් ඒ දරුවා අනාථයි අසක ඒ නිසා මේ වැඩිමහල්ලු මේක දැනගත්තොත් ඒකේ දරුවන්ට සංප්‍රේෂණය කිරීම සංනිවේදනය කිරීම නැත්නම් ඊගා પરම්පරාවට දෙන්න තියෙන හොඳ දෑවැත්ත ඒකෙන් මම කියන්නේ සියලු දරුවන් සියලු පොඩියෝ මේ ධාතුමනසකාරට දක්ෂ වේ ප්‍රයෝජන ගනී කරන සුළු කොටසක් ඉන්නවා එකක් කියකේ ඕගොල්ලෝ හිතනට වැඩිය විචක් මේකන දන්නේ නැති කට්ටිය හිතනට වැඩිය පිරිසක් ඉන්නවා මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ දොර වැහිලා තියෙන තාක්කල් ඒකට හේතු රාශියක් තියෙනවා මේ කතා කරන අපි පොඩි උන්ට පූර්වාදර්ශ වෙලා තියෙන වැඩිහිටි પરම්පරාව මේක දන්නවා. දෙක අදහන්නෙත් නෑ පොඩි එකගේ පිවිතුරු මනසට මේක වැටෙයි කියලා අපි හිතන අපිට තමයි වැටෙන්නේ පොඩි එකට තේරෙන්නේ. තුන එහෙම වැටුණොත් ලැබෙන ප්‍රතිලාභය දන්නේ. ඊට වැඩි හොඳ PhD එකක් තියෙනවා. ඊට වැඩි හොඳ ඩිප්ලෝමා එකක් තියෙනවා. ඊට වැඩි හොඳයි අරක තියෙනවා මේක තියෙනවා කියලා මේ දේවල් වලට අපිට කියන්න පුළුවන් මාර්ගපාක්ෂික ධර්ම කියලා. මෙච්චර ලස්සන මනුස්සයෙක් බවට ලැබිලා මෙච්චර අංශුභම් පස්සම බුද්ධ උපාද කාලයක් ලැබිලා මෙච්චර ලස්සන ඇහැකන දිවනාදී හොඳට තියෙන ක්ෂණ සම්පත්තියක් ලැබිලා ධර්මයක් තියේදී පැවිද්දක් තියේදී කල්යාණ මිත්‍ර තින්දෙති මේකට හිත නොයන එක ඒක ආශ්චර්යයි ඒක නිසා ඒ පැත්තෙන් කියලා හරි කමනවා ඉගෙනගෙන උසස් වෙලා උසස්ම භෞතික විද්‍යාව උගන්වන්නේ එතෙන්දත් එන්නේ ධාතු මනසකාරය තමයි. සයිසෙක් නිව්ටන්ගේ නීතිය භෞතික විද්‍යාවේ ඉඳලා අපි දන්න අපේ යෝගයේදී ඒ නීතිය එහෙම නැත්නම් භෞතික විද්‍යාව අයින්ස්ටයින්ගේ මතයට යනකොට සීමා මරියාදාවල කඩාවුනා. කඩාන ගිල්ලා අයින්ස්ටයින් අන්තිමට මේක විශ්වකාල ගැඹුරු විස්තර කළේ සාපේක්ෂතාවාදය. කිසිම දෙයක নিরপেক্ষ කේවල වටිනාකමක් නැහැ. සංසන්දනයක් විතරයි ලෝකේ තියෙන්නේ. සාපේක්ෂව. බුදුරජාණන් කිව්වේ කොහොමද? තේජෝ ධාතුවේ උණුසුමට සාපේක්ෂව තමයි සීතල තියෙන්නේ සීතලට සාපේක්ෂව තමයි උණුසුම තියෙන්නේ සීතල කියලා කෙලින් හිට ගන්න පුළුවන් නයිසර්ගික වෙනම ධාතුවක් නෑ උණුසුම කියලා වෙනම ධාතුවක් නෑ උණුසුම වැඩි තැන සීතල අඩුයි සීතල වැඩි තැන උණුසුම අපි උගා කත්චේතනකට ගියාම ඇඟ පරිසරයට වැඩිය සීතල නම් අපිට 1000ක් දැනෙනවා. අපිට තේරෙන්නේ ඇඟ සීතලයි කියලා අපිට තේරෙන්නේ පරිසරයේ 1000යි කියලා. අපේ ශරීරයේ සීතල තැනට ගියාට පස්සේ අපිට සීතලක් වෙනවා. අපිට දැනෙන්නේ මේ පරිසරයේ සීතල තියෙන ඇඟ රස්තිච්ච නිසා. අපි දකින්නම පොට එක ස්පොට් එකක් දකින්න චිත්‍රය. කදාත් මේ දෙක දකින්න. කුණුසුකක් දැනෙන්නේ බෑ සීතලකට සාපේක්ෂව. කළු ලෑල්ලක කළු පාට එළියට පේන සුදු පාට එළිය. ඒකේ මේ ධාතු ගුණයට යනකොට මේ සාපේක්ෂතාවයේ පිළිබඳ පුදුමාකාර උදේට කරනවා දවල්ට කරනවා වගේ පාඩමක් කරනවා. ඒක නිසා ඒක තමයි වශයෙන් උත්සාහෝද කරගෙන මේ හරහා ඒ අහන දකින්න කෙනාට ඒ අවබෝධය ලබාගෙන යනවනම් අපිට මේ ඇත්තටම ලැබිලා තියෙන සම්පatti ඉහවහා ගිහිල්ලා තියෙන ඕනමකට වැඩියි. නමුත් ඒක කොහොමද තියෙන්නේ අපි මේ භාවනා කරන්න වෙලා නැහැ කියලාගෙන මේ හොයන්න යන හිවිල දිහා බලනකොට උදාහරණයක් වශයෙන් කියනවා සෙබලෙක් රාජකාරියක් කරන සෙබලෙක් තමන් හදිසි රාජකාරියකට සන්නහය ඇඳ ගන්න වෙලාවේ රාජකාරී යුනිෆෝම් එක අඳින වෙලාව නැත්නම් ඒ යුද ඇඳගෙන වෙලාව කියන්නේ අඳ ගන්න වෙලාවට හම්බෙච්ච පදක්කමක් තියෙනවා නලල් පැටල. එයා හොයනවා ගෙදර දැන් ඔක්කොම ඇඳගෙන තක්මුක්කුවේ දැන් රාජකාරණ කරන්න නලල් පැටියෙක්. ගෙදර මනුස්සයත් බලන දරුවන්ටත් බලන තිබ්බ තැනක බලන කියලා ගෝර. ඉතින් ඒ බැරිම තැන අර ගෙදර මනුස්සයට කෑ ගහලා කියන ඔබට තේරෙන්නේ මේ වැඩේ මම මේක නැතුව රාජවාදයට යන්නත් බෑ දැන් හදිසිය ඔන්න වැඩේ දාලා බලපන්. ඉතින් මනුස්සයා කියන කවුරුත් ගත්තේ නැහැ ඔබ තිබ්බ තැන ඇති කියලා. නමුත් අර ඥාන මනසයිල බලනකොට ඒ මනසට අදාහ ගන්න බෑ වෙලා තියෙන දේ ඒ මනස කියලා කණ්ණාඩියක් මුන්ට අල්ලන බලනකොට නලපටි ඒ මනස නලලේ දාගන්න බලන බලනකොට ඕන නලපටියක් නෑ කොයි තියෙන දේ නලලේ දාගෙන ඉන්නවනම් කිව්වත් කේන්දරේ කණ්ණාඩියක් මුන්ට අල්ලපුවම පේනවා මේ නලල්පටිය හොයන්නේ නලලේ දාන අපිත් මේ නිවන හොයන්නේ ධම්මදිව ගිහින් අපි මේ නිවන හොයන්නේ මත්තු බුදු සාසනේ අපි නියමනෝනේ අර ළඟ මෙයා ළඟ තියලා අපි දන්නේ මේ ධාතු මනසිකාරය හරහා ඍජු පෙතක් තියෙනවා. ඒක සඳහා අවශ්‍ය අපිට සීල පහසුකම් ලැබිලා තියෙනවා කියන කමතක කළොත් ඒකත් දුකක්. සුත්‍රමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාව මේ දැනුම මේ අපේ දැනගන්න තියෙන තියෙන භාවනාවේ ඌර්වතිගේ මේ ධාතු මනසිකාරය දිහාට හිත යොදා ගන්න පුළුවන් නම් නිවන නොලුණාට නිවන හා සමාන සාන්තියක් වාඩි වෙලා ඉන්නකොට ලබනවා. සක්මන් කරනකොට ලබනවා. වතු ටිකක් කරනකොට ලබනවා. මූත්‍රා කරනකොට ලබනවා. අසුචි පහ කරනකොට ලබනවා. ඉතසසති වටන උත්තේ දරුවචනසේ සෑම ඉරියව්වක්ම සඳහන් කළා. එතන හොඳට ආબોධයෙන් ඉන්නවනම් ලැබෙන අත්දැකීමේදී ධාතුමංචකාරය හරහා. ඒක නිසා මෙතුවක් පින් කරමු මෙතෙක් භාවනා කරපු ඒ සියලුම දෙනා මේ තමන්ගේ භාවනාව ඔක්කොටම හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. තමන්ගේ භාවනා මේ විදිහට ධාතු පැත්තට දාලා බලන්න පටන් අරගත්තොත් පැහැදිලිවම භාවනාවේ ඉදිරිපීමක් නිදහස තමන් මෙතෙක් කරන වැඩවලට නාඹුවක් තහිරයක් වෙනවා. ඉතින් ඒ සඳහා මේ අද දවසේ දේශනා කරන ධර්මයක් සිල් දිනාටම ආහාරයක් ධෛර්යයක් වීර්යයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා ප්‍රකරණ බලාපොරොත්තු වෙනවා සිල් දිනාටම සනසිමුදා වේවා කියලා